අපි මේ වෙනකොට මේ සූත්‍රයේ ගාථා කීපයක්ම බහු කරලා තියෙනවා. අද ඊගාවට තියෙන ගාතාව ඉදිරිපත් කරගත්ත දවසේ මාතෘකාව වශයෙන්. එම්පොදුවේ මේ සූත්‍රයේ පුරාවට දුහ දුහ පදයක් විදිහට නැවත නැවතත් මතුවෙන පදයක් විදිහට පේන්න තියෙන්නේ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ කියලා. ගාථාවද තුනක් කියලා හතරවෙනි එක කරන්නේ ඒක. මේක ගායේ සූත්‍රයේ බොහෝ විට දකින්න හම්බෙන පෙරගැස්ම එහෙමයි. ඒකෝ චරේ කියන පදය තමයි විස්තර කරන්නේ එකලාව හැසිරෙන එක. නැත්නම් විවේකචාරී ජීවිතය නැත්නම් උදේකලා. නිදර්ශනයක් වශයෙන් පෙන්වන්නේ කග්ග විසාන කප්පෝ. කග්ග විසාන කප්ප කියලා කියන්නේ කඟ වේනගේ තනි අඟ වගේ. ලෝකේ තියෙන ඉන්න සත්තුන්ගෙන් කඟ වේනට විතරයි මැද බලවත් තනි අඟක් තියෙන්නේ අනිත් සියලුම සත්තුන්ට අං සහිත සත්තුන්ට අං දෙකක් තියෙනවා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ කග්ග විසාන කග්ග වේනාගේ අංග ඉදිරිපත් කරගන්නවා. ඉතින් ඒ වගේ කෙනෙක් තමන්ට තමන්ගේ ජීවිතය පිළිබඳව වශී භාවයක් තියෙනවා නම් පාලන ශක්තියක් තියෙනවා නම් අධිකාරී ශක්තියක් තියෙනවා නම් න්‍යායපත්‍ය හදන්න පුළුවන් නම් ඒක නා අනිවාර්යයෙන්ම උත්සාහ කරන්න ඕනේ ලෝකයේ තියෙන බලවත්ම අංග කග කඟ වේනගේ අංග වගේ ඒ තමන්ගේ ජීවිතය සකස් කරගන්න එහෙම විශේෂ ප්‍රයත්න නොකළොත් අනිවාර්යයෙන්ම ගණයා කෙරෙහි බැඳිලා කුලයා කෙරෙහි බැඳිලා ගත කරන්න වෙනවා. එතකොට තනි අඟ වගේ වෙන්නේ නැහැ. දුර්වල වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා සරුවචන් වහන්සේ තමන් වහන්සේ බොහෝ ජනතාවට ප්‍රිය කරන එබ්‍රත මහා තමයේ අවස්ථාවල් වලට ප්‍රස්තුත වෙච්ච උත්මයන් වහන්සේ නමක් විදියට උන්වහන්සේ දන්නවා කොහොමද බොහෝ පිරිසකගේ ජනප්‍රියතාවය ලබා ගන්න කියලා. ඒවා විතරක් නෙවෙයි ඒ ලබා ගැනීමට අවශ්‍ය අත්‍යන්තයෙන් අවශ්‍ය වෙන මේ කලා බව ඒ උදකලා ජීවිතේ මේ තනිව හැතරෙන ගතිය අවශ්‍යයි. ඉතින් ඒක තාම පූර්ණ ජනප්‍රියතාවය ලබා ගත්තේ නැති කෙනෙකුට අධිකාරී ශක්තියක් ඇතුව කියන්න බෑ. මේ එකලා බව හරහයි මේ ජනප්‍රියතාවය ලැබෙන්නේ කියලා. ජනප්‍රියයි කියලා පැමිණිච්ච ඕනම කෙනෙක් දන්නවා තමන් එකලා බවට කැමති වෙන්න කැමති වෙන්න ඒකචාරී ජීවිතයට කැමති වෙන්න කැමති වෙන්න උදේකලාට කැමති වෙන්න කැමති වෙන්න අර මහා සමය අවස්ථාවල වලට ප්‍රස්තුත වෙන්නත් පුළුවන් ඒ වයින් හිත කිසිම අවුලකටපත් කරගන්න නැතුව තමන්ගේ උරු පුරුදු එකොලා බවට යන්න පුළුවන් මේ දෙක අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ දන්න මහෞත්මයන් වහන්සේනමක් විදිහටයි සර්වචනාංශේ තමන් වහන්සේගේ උපදේශ පිළිපදින්න කැමැති ගෝල බාලයින්ට උපාසක උපාසිකාවන්ට භික්ෂු භික්ෂුණීන්ට ඒකෝචරයේ කියලා විධානයක් කරනවා අණකිරීමක් කරනවා තනිව හැසිරෙන්න පුරුදු වෙන්නේ කියලා විවේක වෙන්න පුරුදු වෙන්නේ කියලා. ඉතින් මේ ગાතා එක එකක ඒකට පසුබිම එහෙම නොවි පාටලැවෙන අවස්ථාවල් ලෝකයෙන් නිදර්ශන ගෙනහැර පාමින් මේ தත්ත නිසා වෙන ආදීනව කටුකපල සාමාන්‍ය බුද්ධි තියෙන කවුරු කෙනෙක් දාන. ඒව එක එකක් මතු කරලා පෙන්නනවා ඒකෝචර එකක විසාන කප්පෝ මේ ස්වභාවික වූත් තමන්ට ප්‍රාග් මූලික අවස්ථාව වූත් මේ තනිව හැසිරීම බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා අගය කරනවා කියලා. ඉතින් මේ ඉදිරිපත් කරපු ගාථාවේ තියෙන්නේ කිද්දාරති හෝති සහාය මජ්ජේ. පිරිසක් මැදට ගිය ගමන් නටන්න හිතෙනවා කියන. ක්‍රීඩා කරන්න හිතනවා කියන එක. නැත්නම් කෙලිලොල් වෙන්න පටන් ගන්නවා. පුත්තේ සුච විපුලං හෝති ප්‍රේම. ඒ පිරිසක් එක්ක ඉඳ ගියාම ওই තමන්ගේ දුවා දරුවන් කෙරේ පුදුමාකාර ප්‍රේමයක් හට ගන්නවා. මේ දෙකේ වැඩි වෙන්න වැඩි වෙන්න ක්‍රීඩා රතිය එනත්නම් මේ සමාජශීලී වෙන්න තියෙන ආශාව කණ්‍යා කෙරේ කුලයා කෙරේ බැඳෙන ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න දරුවන් කෙරේ ඇති ආශාව වැඩි වෙන්න වැඩි වෙන්න පියෝපයෝගය දුක්ඛය ඊටමත් බලවත් වෙනවා. ඒක නිසා පිය පිය විපයෝග දුක්ඛ ප්‍රියන්ගේ වෙන්වීමේ දුකේ අකමැත්ත ඒකෙන් පිටු දැකීම සඳහායි ਸਰවචනanse නිදර්ශනගෙන ඉන්නේ කිඩ්ඩා රති හෝති සහාය මැජ්ජේ සෙනක මැද ඉන්න ගියාම කාට වුණත් ක්‍රීඩාවට රතියට ඇලෙන ගතියක් තියෙනවා රැල්ලට වැටුනොත් රැල්ලට අහු වෙනවා ඒකයි අද තියෙන වෙළඳ දැන්වීම වල තියෙන එන්න අපිත් එක්ක රැල්ලට අපේ රැල්ලට එන්න අපේ රැල්ලට අහු වෙන්න කියලා. ඉතින් බුදුන්ස් කියනවා මේ අද ඇඩ්වර්ටයිස් කරන එකමයි බුදුහමතුත් ඇඩ්වර්ටයිස් කරන්නේ. කිඩ්ඩාරති හෝති සහාය මජ්ජේ සෙනක මැදට ගිය ගමන් කෙලිලොල් වෙන ගතියක් තියෙනවා. එහෙම නැත්නම් කෙලිලොල් වෙනවයි කියන එක සාසනය පෙන්වන්නේ ලාමක වෙනවයි කිය. එහෙම නැත්නම් බොළඳ වෙනවයි කිය. ඒ බොළඳ භාවය ඕනම බොළඳ කෙනෙකුට තනි වුණාට පස්සේ ගැඹුරක් තියෙනවා. ඉතින් ඒක ඒ කාය විවේකයේ කියලා අපි පොතේ සඳහන් කරලා තියෙන්නේ ගණ්‍යා කෙරෙන් වෙන්ව කුලයා කෙරෙන් වෙන්ව ඉඳ ගියාම අර සහාය මැද ඉන්නකොට වගේ ක්‍රීඩා රතියක් නැති වෙන නිසා බොහෝ කෙනා කලකිරීම සහිත ස්වරූපයටපත් වෙනවා තනි වුණා කොටු වුණා මානසික අසහනටපත් වුණා ડિප්‍රෙෂන් කියනවා নানা ප්‍රකාර ලෙඩ රෝග තියෙනවා. ඉතින් ඒ බව ඒක එන්නේ අතර පිය විප්පයෝග දුකෙන් ඒ නිසා දුක්ඛ සත්‍ය විස්තර කොට සර්වචනාංශේ <coughs> ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණපි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ කියලා මේ බරපතල කාරණාවකටත් මේ ප්‍රිය විප්පයෝගය සඳහන් කරලා තියෙනවා. මේ ප්‍රිය විප්පයෝගේ કૃතිම බවක් බුදුහාමුදුරු දකින්නේ. ස්වභාවයක් නෙවෙයි. ස්වභාවයෙන් පිය විපයෝගේ එන්නේ නැහැ මොකද ස්වභාවයෙන් අපි තනිව ඉපදිලා තනිව මැරෙන නිසා අතරමඟදී අපි ගත කරන ජීවන රටාව හැටියට තමයි මේ ප්‍රියයන්ගේ සහායකයන්ගේ සහාය නැතුව ජීවත් වෙන්න බැරි තරම් කොන්දපන් නැති කොඳු වැට පෙළ නැති රතෙක් වාටපත් වෙනවා. නැත්නම් අපි කොඳු වැට පෙළක් සහිතව උපදින්න. තනියමයි උපදින්න තනියම මැරෙන්නේ. අන්න ඒ බව මතක නැති වෙලා මේ අතරමැදදී අර උපදින අවස්ථාව සහ මරණ අවස්ථාව අමතක කරලා මැද විතරයි අල්ලන්නේ. හරියට බැලුවොත් ආස්වාස් ප්‍රසවාසයේ අපිට අහුවෙන්නේ මැද විතරයි. ඕනම කෙනෙක් හුස්ම ගන්නකොට ඒකේ හොඳට ගොරෝසු වෙච්චි මැද හරිය විතරයි පේන්නේ. ඉතින් ඒත් ඇති ආනාපානිය ඇල්ලුවා කියන්නේ ආස්වාසිය මැද දැක්කත් ඇති. ප්‍රස්වාසයේ මැද දැක්කත් ඇති. අඩිය තියෙනකොට පොළොට හොඳට බර වෙන වෙලාව දැක්කත් ඇති. දකුණ තියෙනකොට වම තියෙනකොට නමුත් සර්වඥාන්සි කියන එක හොඳට බලන්න විස්තර දහිතව බලන්න කොහොමද ආස්වාසේ කොට නැගෙන හැටි ප්‍රස්වාස වෙන එක බලන්න මුල දිහා. ආස්වාසිය හට ගන්න හැටි බලන්න මොකවත් නැත්නම් කිම් පටන් ගන්න. ප්‍රසාදේ හට ගන්න හැටි බලන්න මොකවත් නැත්නම් කිම් පටන් ගන්නවා. පය තියලා බර වෙච්ච තැන ඉඳලා පිටිපසට විශ්වාස වැඩ කරන යන්න සැහැල්ලු පයක් තමයි පොළවේ ගැටීමත් එක්ක බර ගන්න. ඒ වගේ තමයි ජීවිතේ අපි ආපස්සට යන්නම් ඉසලා ආස්වාස් ප්‍රසවාසය වගේ අල්ලගෙන ඒක දිගේ පිටිපස්සෙන් පිටිපස්සට යනවා ගත්තොත් අපි අඳුරු කාමරයකදී අඬාගෙන ඉපදිච්ච එකෙක්. දැන් තමයි අපි මේ ලස්සනට කොණ්ඩ පීරාගෙන තෙල් ගහලා ඉස පීරා කොණ්ඩ බැඳපු මං කියාගෙන ඉන්නේ අපි ඉපදෙනකොට මොකක්වත් නැතුව නේ ඉපදෙන්නේ. ඒක අපිට කොහොමඩක්වත් පැතක නැහැ. ඔය ක්‍රීඩා දශකේ පැනපු ගමන්. ක්‍රීඩා දශකේ වෙනකන් අපිට ඔය මන්ද දශකේ ක්‍රීඩා දශකේදී ඕවා ටිකක් කිට්ටු වෙනවා. මොකද අපි කාගෙමුත් වගේ යැපෙන්න වෙනවා. තනියම ඉන්න බැරි තත්ත්වයට එනවා. ඊට පස්සේ වර්ණ දශකයට බල දශකයට එනකොට අපිට මතක නැහැ අපි මේ ලෝකෙ ඉපදිච්ච જાතියක් කියලා. අපිට වෙන්නේ gediy pitim ආවා. මෙහෙම තමයි අපි ඉපදුනේ කියලා කරදඬු ඉස්සුනාට පස්සේ අම්මා අප්පවත් මතක නැති වෙනවා. ඊට පස්සේ භයානකම දේ තමයි ඒක ස්වභාවික පරිණාමයේ ගතියක් ඒ වෙලාවට සමවයස් පිරිසත් එක්ක හැසිරෙන්න විශේෂයෙන්ම වර්ණ දශකයේ ක්‍රීඩා දශකයේ දෙකේදී සමවයස් පිරිසත් එක්ක හැසිරුනේ නැත්නම් මානසික අසහනකට ලක් වෙනවා දෙමාපියන් එක විතරක් හිටියොත් ඒ දරුවා කොටු වෙනවා ඒකයි ඔය සුද්ධෝදන රජුරෝ ධ්‍යාන දුන්නේ නැත්තේ සිද්ධාර්ථ කුමාරයා තමන් දන්න ප්‍රදේශය ඇතුළත හිර කරලා තිබ්බේ. ඉතින් දැනට බටහිර රටවල් වල ඒ ආගම ධර්මයක් ගැන හිතලා නෙවෙයි රටේ තරම්ම නරක නිසා කුකුළු හදන්න වගේ ගෙවල් ඇතුළේ තියන් තමයි දරුවෝ හදන්නේ නිසා ඒ දරුවන්ට සමවයසය අසු කරන්න නැහැ ඇසුරු කරපු ගමන් අතිශය විදියට ක්‍රීඩා රතියට බැඳෙනවා ඉතින් මේ දෙක සමබර කරලා තමයි මානසිකත්වයක් හදන්නේ මම දැන් මිනිස්සෙගේ ඔය බල දශකයට ඥාන දශකයටපත් වෙනකොට. ඉතින් ඊට පස්සේ අර සෙනක මැද ඉඳලා ක්‍රීඩා කිරීමේ ක්‍රීඩාවට තියෙන රතිය ස්පෝර්ට්ස්මන්ෂිප් එක අල්ලලා යනවා සදාචාරයත් ඉක්මවලා ඉන්ද්‍රිය සංවරයත් ඉක්මවලා සීලයත් ඉක්මවලා මානසික අසහන දක්වම ගෙනියනවා. ඒ මට්ටමට ගියාට පස්සේ බ්‍රේක් නැහැ. ආයෙ බ්‍රේක් නැහැ. ඉතින් ඒක නිසා මේ දෙක අතර සමබර කිරීම අපි මේ කතා කරන සමාජ ධර්මයක් විදිහට. සර්වඥාන්සේ දෙකම පෙන්නනවා. සමාජ ධර්මෙත් මේ න්‍යායමයි ක්‍රියාත්මක වෙන්නේ පුද්ගල වර්ධනෙත් මේ න්‍යායමයි ක්‍රියාත්මක වෙන්නේ ආස්වාස වර්ධනෙත් ওই න්‍යායමයි ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රසවාස වර්ධනෙත් ওই න්‍යායමයි ක්‍රියාත්මක වෙන්නේ. අපි සාමාන්‍යයෙන් ආස්වාසය කියලා කියන්නේ මෝහ රච්ච නාස්පුඩු පුරවාගෙන පහළට ඉහළට යන හුස්ම. ආස්වාස් ප්‍රසවාස කියන්නේ. නමුත් මේකේ මුල බැලුවොත් එහෙම නාස්පුඩු පුරවාගෙන යන ගතියක්වත් ඒ ගොරෝසු ගති මොකුත් නැහැ. ඒ මුල පටන් ගන්නකොට ඉතාම නිස්සද්දව හොඳ සැලකිල්ලෙන් බැලුවොත් විතරක් පෙනෙන සාමාන්‍ය නොපෙනෙන තරම්. ඒ වගේ තමයි මේ ක්‍රීඩා ආරතිය සහාය අවශ්‍ය වෙන්නේ ජීවිතේ මැද වයසේදී. ඒක පටන් අරගන්නේ ওই වර්ණ දශකයේ ඉවරනාට පස්සේ වර්ණ දශකයේත් එක්ක ක්‍රීඩා දශකයේ ඉවරනාට පස්සේ ක්‍රීඩා දශකයේදී තියෙන නමුත් එච්චරම ඒක මේ හුවා දක්වන්න අnder පාන්න යන්නේ. ඊට පස්සේ මුළු ජීවිතේම ඒ ක්‍රීඩා රතිය චීත සහායමද ගත කරන ජීවිත තමයි බටහිර පන්නේ කියන්නේ. නමුත් ආශා කරේ තිබුණේ ඉහෙණයකට පැහිච්ච මිනිස්සුන්ගේ නායකත්වයේ තියෙන සමාජයක්. බුදුජානනාංශී ඉපදුනේ ඔය ඉහෙණයකට පැහිච්ච මිනිස්සුන්ගේ නායකත්වයේ තියෙන සමාජයකට. ඒකල බැලුවා ඒ තුනේම සම්‍යක් දර්ශනයක් පෙන්නලා ආස්වාසේ මැද බලලා මුද මුල බැලලා අග බලන්න බණුට මුලයි යගයි පෙනුනේ නැති වුණාට මුලයි යගයි හංගලා මේ සෙල්ලම ගෙනිච්චට මුලදී අගදී මේක තනි වෙන ගතියක් හුදෙකලා වෙන ගතියක් විස්රාම වෙන ගතියක් විවේක වෙන ගතියක් තියෙනවා මේකට හිත කැමති නෑ හිත කැමති මේ සිද්ධි බහුල තැනට එහෙම නැත්නම් මේ ක්‍රීඩා රතියට ඉතින් මේ කිඩ්ඩා කියන වචනය කිලමත කියන පදයට සම්බන්ධ කරනවා අටුවාචාර්ය වහන්සේ වෙහෙස ක්‍රීඩා රතිය කියලා කියන්නේ ඇඟ වෙහෙසන එක. කායික වශයෙන් වාචසික වශයෙන් හිත උඩ දාන එක, කය උඩ දාන එක, වචනේ උඩ දාන එක ඒ ඒ කිලමන කිලමතේ තමයි ක්ලමතේ කියලා මේකට කියනවා ක්ලාන්ත වෙනවා කියලා. ඒක තමයි කිද්දා කියන මහ ප්‍රාණ කයන දාලා කියන්නේ. ඒ නිසා මේ අතිශය ශක්ති දැවීමක් මේ ක්‍රීඩාවලදී සිද්ධ වෙනවා. ඉතින් මේක තමයි අසහනය බවට පත් වෙන්නේ. යම් කිසි කෙනෙක් මේ ශාස්ත්‍රි සංස්ථිතිය මේ ශක්තිය ආරක්ෂා කරන වැඩ පිළිවෙලට යනවා නම් හුදකලා වෙලා ඒ කෙනාට ඔය කීඩාරතියක් එන්නෙත් නෑ සහායකුත් නෑ එතකොට පිය විප්පයෝගයක් එන්නේ නෑ කියන තැනටයි බුදුරජාන් වහන්සේ මේ ඉර ඇඳගෙන යන්නේ යම් කිසි කෙනෙක් අර විදිහට ක්‍රියාකාරී ක්‍රීඩාකාරී කෙලිලොල් ජීවිතයක් ගත කරොත් ඒ කෙනාට ඒකාන්තයෙන්ම මේ ජීවිතයේදී හුදකලාව බය වෙනවා තනිවීමක් බවට පේන්න පටන් අර ගන්නවා. එහෙම නැත්නම් කොටු වුණා තනි වුණා කියලා තනි මානසික ආසාරයක් බවටපත් වෙනවා. සියදීනසා ගන්න මට්ටමට යනවා. නමුත් යම් කෙනෙක් මේ හුදේකලාව කියන වචනේ දන්නවා නම් යා සියදීනසා ගන්න නෙවෙයි යා යන්නේ සංසාරේ ආත්මය නැති කරන තැනට ආධ්‍යාත්මිකතර මේක හරව ගන්න. ඉතින් ওই දෙක ලෝකයේත් එක සංසන්තණයෙන් තමයි ਸਰවඥංශ පෙන්වන්නේ කිඩ්ඩාරති හෝති සාහය මැජේ පුත්තේ සුච විපුලං හෝති ප්‍රේමං. ඒ දරු දුවා දරුවන් තියෙන ප්‍රේමය ක්‍රීඩාරති වලට තියෙන ගණ්‍යා කෙරේ කුලයා කෙරේ ඇති බැඳීම තමයි විපයි පිය විප්‍රයෝගයට හේතු වෙන්නේ. ඉතින් පිය විප්‍රයෝගයට බුදුහාමුදුර කැමතිත් නෑ අපි කැමතිත් නෑ. ඒක සඳහා බුදුජානසයකට පිය විප්‍රයෝගයේ තියෙන තුච්ඡ ගතිය පෙන්නලා ඒකට හේතුව පෙන්නනවා. ඒක මේ සහාය මැද හිටපෙකරන තමයි පිය විප්‍රයෝගයක් තියෙන්නේ. දුවා දරුවන්ට තියෙන ප්‍රේමය ඇති කෙනාට තමයි පියවිප්පයෝගයක් තියෙන්නේ. ඉතින් ඒ ඇත්තෝ ඒ දුවා දරුවන්ට ඇති ප්‍රේමය නිසාත් ක්‍රීඩා වලට ඇති ආශාව නිසාත් ඊටාත්ම කාර්ය බහුල ජීවිතයක් ගත කරනවා. දැඩි අසහනයකින් මේ ඇති වෙන්න විනෝද විනෝදකාමී වෙන්න සල්ලියක් හම්බ කරන්න ඕනේ. දරුවන් වෙනුවෙන් ඒ දේවල් හම්බ කරන්න ඕනේ කියලා තමන්ගේ බඩ විතරක් ගන්න එකට වගේ දසදහස් ගුණයක් හම්බ කරනවා. හම්බ කරලි වලා ඒ අත්තන් කෙරේ විශාල බලාපොරොත්තු තියෙනවා. නමුත් මරණ චිත්තක්ෂණ එනකොට මේක සම්පූර්ණ අනිත් පැත්ත යනවා. ඒව අප්‍රිය දායාද වලටපත් වෙනවා. කිසිම Taman කැමති කෙනෙකුට මේක දී ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා අන්තිමට ඒ ගහකින් ඇද වැඩිච්ච කෙනෙක් වගේ විශාල වීදුරු මාලිගාවක් හදලා ඒ කඩාන වැටෙන දකින්න කෙනෙක් වගේ මරණ මොහොතේදී තද විපී විපයෝගයක් වෙනවා. එතකොට මොන අම්මගේ බඩක් අල්ලගන්නද කියන්න බෑ. කිසිම මරණ චිත්තක්ෂණේ තීබුද්ධියක් නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා නම් ආස්වාසේ මැද විතරක් බලන මිනිස්සෙකුට ආස්වාසේ අග බලන්ඩ අග බලලා විස්තර කරන්න කොහොමවත් හැකියාවක් නැහැ. ඒක නිසා මැද බලනකොට බොහොම ක්‍රියාශීලී ගතියක් තියෙනවා. බොහොම ක්‍රීඩාශීලී ගතිය, ශක්ති දවන ගතියක් තියෙනවා. ඒකෙන් තමයි මේ පටන් ගන්න කොට අල්ලන්නේ සාතිය. ඊට පස්සේ ගෙනියලා අන්තිමට බුදුරජාණන් පෙන්වන්නේ කොහොමද ඊට පස්සේ මුල බලපං ඊට පස්සේ අග බලපං හුස්ම රැල්ල ගෙවෙන තැන බලපං මේ ගෙවෙන තැන තමයි නිරෝධ වෙනවා කියලා කියන උතන තමයි නිවන තියෙන්නේ ස්වභාවයෙන් ඒකට යන්නේ ඒ නිසා ක්‍රීඩා රතී තියෙන මැද ගුරුසු තනින් අල්ලගත්තට දෝෂයක් නැහැ එහෙම නැත්නම් කියනවනම් අපි මේ වෙනකන් ජීවිතය ගත කරනකොට තිබුණු මේ ක්‍රීඩා රතිය සහාය මැද හිටපු ගතිය ඒක අපිට නුසුදුසුකමක් නෙවෙයි ඒක අපි දැනවත් කරලා තියෙන දේ. ඒක රාජපරාධයකුත් නෙවෙයි. දඬුවම් කළ යුතුකුත් නෙවෙයි. නමුත් මේකෙන් අල්ලගෙන ඔබ මතක තියාගනින් ඔය සෙල්ලක්කාර ජීවිතය අවසානයේ ඉතුරු වෙන්නේ ප්‍රිය විප්‍රයෝගයකින්. ඒ නිසා හැම වෙන ප්‍රිය විප්‍රයෝගයක් වෙන හැම තැනකදීම ඒකේ තියෙන හේතුඵල ධර්මයේ තේරුම් ගන්නවා නම් මරණ මොහොත වෙනකම් එන්න ඕනේ නෑ. තද බල ප්‍රිය විප්‍රයෝගයක් දුක කැටි ඇති වෙන්න. දැම්ම ඉඳලාම පිය විප්ප යෝගං විජිකුච්චිමානෝ ඉතාම ජුගුප්සා ජනක විදියට පිළිකුල් කටයුත්තක් විදියට සලකනවා මේ ප්‍රියංගෙක් වෙන වෙන්න වීවර. නමුත් ප්‍රියං හම්බ කරනකොට අපි හිතන්නේ ලොකු ජයග්‍රහණයක් කියලා. එනිසා ප්‍රියං හම්බ වෙනකොට මතක තියාගන්න ඕනේ හම්බුනේ රාහු ජාතම් බන්ධනං ජාතං. ඉපදිච්චි රාහු රාහුල කියලා නම තියාගත්තට රාහු බන්ධනයක් ගැලවීමකින් තද බල දුකක් එනවා. ඉතින් ඒ නිසා රාහුල කුමාර ඉපදිච්ච දවසේම එලිපත්ත වාගලා පිටිපස්සට ගියරක දාගත්තා. ලොකු වුණාට පස්සේ ওই ගියරක දාන්න බෑ. නිකමට හරි ඒ වෙලාවේදී රාහුල කුමාරට කිස් එකක් දෙන්න ගියාලා බැරි වෙලාවත් යසෝදරාව නැගිට්ටන බුදුහාම සිද්ධාර්ථවන්ට බුදු වෙන්න හම්බ වෙන්න රාහුල කුමාරට මල්ලි කෙනෙක් හම්බ වෙන්න ඉඩ තිබුණා. නංගි කෙනෙක් හම්බ වෙන්න ඉඩ තිබුණා. එහෙනම් සිද්ධාර්ථ සත්‍ය නිකම්ම නිකම් වැල්ලයට වෙන්න තිබුණා. අර jiguchchamaana gatiy නිසා පස්ස පියවර පස්ස තිබ්බේක අද කතෝලික සභාවට හිතා ගන්න බෑ. දොස් කියනවා මේ බබාට ප්‍රේම කරන්නේ නැති තාත්තා කෙනෙක් සිද්ධාර්ථ කියලා කියන්නේ අපේ නත්තල් පප්පණන් එහෙම නැහැ. තෑගි මලු කෙනලා බබාලට තෑගි දෙනවා. ඉතින් හොඳ නත්තල් පප්පද සිද්ධාර්ථ කුමාරද කියලා අහන මොන්ටිසෝරි බන්දේ. ඉතින් කොයි බබත් කැමති නත්තල් පප්පට. ඉතින් නත්තල් පප්පලා ඉන්නේ ඉස්කෝලේට යන ළමයින්ට දීයන්ගෙම පිළික තමයි. උන්ගේ අම්මලට අප්පලට දෙයියන්ගේම පිට තමයි. අන්තිමට මේ જાති විකුණලා තමයි මේ අනිකුත් ආගම් වල මේ ජනප්‍රියතාවය ලබන්නේ. ඉතින් බුදුරජාණන්සේ මේ උගන්වන දේ එච්චරම ජනප්‍රිය වෙන්නේ නැහැ මං හිතන්නේ බුදුරජාණන්සේක දාන්න. එහෙම බුදුරජාණන්ගේ ජනප්‍රිය වෙන්න ආසාවක් නැහැ. නමුත් කිව යුත්තනම් ඒකාන්තෙම කියනවා. ඒක නිසා ඒ මහා දන සිටුවරයාගේ කතාවේ කියලා තිනවා ඒ සිටුවරයා ඉතාමත් මසුරු හිතාන කෙනෙක්. ඉතින් එයාට ආනන්ද සිටුවරය. එයාට මූලධන කියලා පුතෙක් හම්බුණා. ඉතින් එයා එකම පුතාට එකතු කිරීමයි වැඩි කිරීමයි දෙක විතරක් උගන්වුවා. බෙදීමයි අඩු කිරීමයි ඉගන්වුවේ නැහැ. ඒ කියන්නේ හම්බ කරන්න ඉගන්වුවා දාන දෙන්න ඉගන්වුවේ නැහැ. ඉතින් මෙහෙම කර කර කර ඉඳලා පුතාට බූදලේ දෙන්න පුතාට මේ සිටු තනතුර දෙන්න විශාල සැලසුමක් හදාගෙන ඥාතියින්ටත් ඒක කියන රජුරවන්ටත් ඒක කියන ඉඳද්දි රජුරෝ මේ සිටුවරයා හදිසියෙන් මරණයටපත් වුණා ඇබැග්ගකින් පුතාට බුදුලේ පෙන්වන්න බැරුව ගියා. පස්සේ ගිහිල්ලා ඉපදුනේ මේකට තියෙන කෑදරකමට එතනම පිට නගරේ වසල අම්මා කෙනෙක්ගේ බඩේ. ඉපදිච්ච දවසේ ඉඳලාම මේ අම්මට දරු ගැබ පටන් ගත්ත දවසේ ඉඳලා විශාල රෝග පීඩා රාශියක් එන්න පටන් ගත්තා හිඟමන් නොලැබී යන්න පටන් ගත්තා වසල පරපුරටම 500ක් සෙනගේ හිටියා ගමටම ආහාර නැතුව ගියා පස්සේ නායකයා කල්පනා කරලා බැලුවා කාල කන්‍යෙක් ඇවිල්ලා තිනවා තනුවරේට කියලා කණ්ඩායම දෙකට බෙදුවා දෙකට බෙදපුවාම වසලම්මා මේ දරු ගැබ තියෙන වසලම්මගේ කණ්ඩායමට තාමත් හිගත අඩුපාඩු හිඟම් ලැබෙන්නේ නැහැ මිනිසුන්ගෙන් අනුන් බැනු ඊට පස්සේ අර කැඩලා ගිය කණ්ඩායමට හරි ගියා පුරුදු විදිහට හිඟමන් ලැබුණා. ඊට පස්සේ මේ කණ්ඩායම තව දෙකට බෙදුණා. බෙදිලා බෙදිලා බෙදිලා ගිහලා අන්තිමට අර අම්මා කොටු වුණා. එතකොට හොඳටම බඩදරු අවස්ථාවේ දරුවා හම්බ වෙනකොට සනුවරෙන් අයින් කළා. ඇත්තට මේ වෙලකට අම්මට උගාක් කිරිබවුරුන්ගේ සහාය අවශ්‍ය වෙලා නමුත් වදලා බලනකොට ඒ දරුවගේ කන තියෙන තැන කන පිහිටලා නැහැ, නහය තියෙන තැන නහය පිහිටලා නැහැ, මූණ යකා යක්ෂ දරුපැටියෙක් ඉපදුනේ. ඉතින් අම්මා කොහොම හරි කරලා දරුවට කන්න දෙන්න හිඟමනේ යනවා මේ දරුවා දකින්නකොට අම්මට හිඟමනක්වත් දෙන්නේ නැහැ. මුලිච්ච වෙන්න එන්න එපයි කියලා මිනිස්සු බැනලා එලව ගන්න. ඉතින් කොහොමද කකුලේ කෝකක් ගගහා ඉගන්නන්න ඇවිදින්න තරමට දරුවා හදාගත්තා. අඩිය දිලා විද ගන්න අමාරු දරුවා බොහොම දුර්වලයි. අම්මා කිව්වලු පුතාට කතා කරලා පුතේ උඹයි මයි දෙන්න එකට හිඟමනේ කියලා ඇති ලාභයක් නැහැ. උඹ කියත් හිඟපන් කරලා කන්නේ මාත් හිඟා නෙමෙයි පොල් කට්ටක් අරන් ගිලා අනේ මැනිකේ අනේ නෙලෙමේ අනේ අප්පුවාමි කියලා ඉල්ලපන් කියක්. අර දෙන දෙයක් ආපන්. මාත් යන්නේ ඒකමයි කියලා දරුවා තනිහිගමන් පාඩ පුරුදු කරලා තියෙනවා. ඉතින් මේ යක්ෂයාට මොනම සාත්‍රයක්වත් මොකොත් නැහැ. පහේ ඇවිදගෙන යන්නත් බෑ. දකින් දකිනකොට මිනිස්සු බයිනෝ. මහා කාලකන්ණි මූණක් තියෙන දවසක් අර පරණ සිටු මාලිගාවේ වීදියට වැටලා තියෙනවා හිඟමන් හොයාගෙන. මේවා මේට වඩා පොඩ්ඩක් වෙලා ගිහිල්ලා ඇති. බුදුරජාණන් වහන්සේ ආ පැත්තෙන් වටිනවා පින්න වාතේ හොයාගෙන දෙන්නම හිඟන. මේ දරුවත් හිඟනවා බුදුහාමුදුරුත් හිඟනවා. දෙන්න එකතු වුණේ පරණ සිටු මාලිගාවේ වාහකඩ ගාව. එතකොට ඒ සිටුමාලිගාවේ මේ සිටුවරගේ පුතා මූල ධන සිටු වෙලා සිටුතනතුරු ලැබිලා වාහකට පරීක්ෂා කරන වෙලාව මේ පැත්තේ හිඟන්නෙක් වෙනවා පේනවා අර පැත්තේ බුදුහාමුදුරු පිටින් පාත වටනවා පේනවා මේ සිටුවරයා කවදාවත් දාන දෙන්නෙත් නැහැ කාවල් කාර්යය කරපු දේ මේක දැක්කොත් අපේ සිටුතුමා අපිට බණී කියලා අර හිඟට දරුවට දෙකක් ගහලා එතන තියෙන කානුවට තල්ලු කරනවා තාරේ අර යකන් ඉල්ලගෙන ආපු අර දරුවට කල්ලල්ලා බොල්ලල්ලා වැටිලා කාණු වැටෙනකොට බුදුරජාණන්සේ කවදාකවත් නැතුව හැරිලා ආනන්ද සෝහන්සේගේ දිහා බලනවා. ආනන්ද හැමතෝ දන්න බුදුරජාණන්සේම පින්නපාත යනකොට විලෝකනයක් කෙරුව විලෝපනයක් කෙරුවොත් මොකක් කර තියෙනවා. ජහට කියලා අන අවසරයි ස්වාමීන් වහන්සේ අපින් කෙරෙන්න යමක් තියනවාද කියලා. ඒකට බුදුරජාණන්සේ පෙන්වනාට දරුවා කාණුවට වැටිලා අඬනවා. ඊට පස්සේ ආනන්ද සෝහන්සේ දුවගෙන යනවා. ඉතින් යනවා. එතන පින්නපාත වෙදන්ට ආපු මිනිස්සු ළමයා ගොඩ අර ගන්නවා. එතකොට දැන් මේ සිද්ධ වෙන්නේ ඒ දරුවගේ ඉස්සරහාත්මේ සිටු මාලිගාවේ ඉස්සරහා. එතකොට මූලධන සිටුවරයත් එනවා කාවල් බලන්න. කාවල් කාර්යයත් එතන. බුදුරජාන් වහන්සේත් එතෙන් වයිනවා. වැටලි වෙලා කියනවා කාවල් කාර්යයට ওই මූලධන සිටුවර පොඩක් කතා කරන්න කියලා. ඒ සිටුවර කවදාත් බුදුන් දැකලත් නැහැ, දාන දීලත් නැහැ. එයා හිතනවා මෙයා කවුද මට විධානය කරන්න මගේ මාලිගාව ඉස්සරහා. මාව ඉස්සරහට ගෙන්නන්න කියලා කොහොම හරි සෙනගත් එකතු වෙනවා. දැන් අධිකරණයක්. බුදුන්සේ ආනෝ මේ දරුවා අඳුරනවාද කියලා. ඉතින් මේ මනුස්සයා කියනවා මම කරපු දෙයක්වත් නෙමෙයි මේ කාවල්කාරයා ගහලා දෙන්නේ මේ කොහෙද යන්නට නටුකට මාව පටලවන්න හදන්නේ කියලා බොහොම අකමැතියි. ඒතර බුදුන්සේ අද අහනවා මම මේක අඳුල දුන්නොත් බාර ගන්නවද කියලා. නෑ මට කිසිම ඕන ගමන් නෑ මේ කොයිද යන්නේ හිකට දරුවෙකුට අසාධාරණයක් වෙලා මගේ පොරකාරයා තින් උකට ඉලස බුදුන්සේ කියනවා ඔබ දන්නවද උඹට සිට තනතුර හම්බුණාට ඔබට අයිති බූදලේ කොහෙද තියෙන්නේ කියලා. එතකොට ධාඩි දානවා මූල දන සිටුවරට මොකද තාත්තා මන්නකොට බූදලේ පෙන්නලා නෙවෙයි මැරුණේ. සිටු රජුරෝ හත්සනතර දුන්නේ බූදලේ දන්නවයි කියලා හිතාන. දැන් කොහොමද බුදුහාමුදුරුවෝ මේක දන්නේ කියලා මිනිහ කුලප් වෙනවා. ඊට පස්සේ කියනවා මං ඔබට උඹට හිමි ඒ බූදලේ පෙන්නලා දුන්නොත් මං කිඳ පිළිගන්නවා කියලා. ඒතකොට සිටුවරට බෑ කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. ඒතකොට පුත්‍රජනහන්සේ අදිෂ්ඨානය කරනවා මේ වසල දරුවට ජාති ස්මෘති ඥානෙ පහළ වේවා කියලා. එතකොට මම ඒ හිඟන දරුවට දෙදක් ඇවිල්ලා පුතා කියලා කතා කරනවා මේ මූලධන සිටුවරට. කියනවා අනේ පුතේ මට මරණ වෙලාවේදී මේ ධනෙ පුදේ පෙන්වන්න බැරිුණා. ඔන්න වැඩ කරන කොල්ලෙකුට එන්න ගියාපන් කියලා වාල්කට හතර යට බම්බයක් බම්බයක් යට 80 කෙලක් ධනෙ කියනවා. දැන් මේ දැන් නාටකෙමේ මේ ජවනිකා ඉවරනකොට දිනක ඔක්කොම වට වෙලා බලා ඉන්නවා මූලධන සිටුවරත් තනි කකුලෙන් බලා ඉන්නවා මේ වෙන දේ. ආවට පස්සේ දැන් මෙතන මේ පැත්තෙන් වසල දරුවා ඉන්නවා. පැත්තේ මුරුදන සිටුවර ඉන්නවා. ආනන්දහම ඉන්නවා. සෙනක ඉන්නවා. බුදුසෙන් අහනවා. මේ තමයි ඔබේ තාත්තා. ගියාත්මේ මේ හම්බ කරලා දානයක් දෙන්නේ නැතුව ඉඳලා මැරිලා ගියා. හැබැයි උඹ තමයි තිබුණ එකම බූදලේ. උඹට තමයි දෑවැද්ද දෙන්නේ හිටියේ. ඒකවත් දී ගන්න බැරි වුණා. ඒක නිසා මේ පිරිස තේරුම් අරගන්න ඕනේ. මේ වගේ වැඩ වෙනකොට පුතාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති. මේ ලෝකේ අන්ධ බාල ජනතාව අනේ මට ලොකුමතුවල පුතෙක් කියනවා. මට ධනෙ තියෙනවයි කියලා මේ සාමාන්‍ය සමාජික කටයුතු කරන්නේ නැහැ. ධනප්පිනප්පි දන්නේ නැතු. ඒකට හරියට මහන්සි වෙනවා. හිත වෙහෙස ගන්නවා. විහඤ්ඤති. අත්තයි අත්තන උනත් මේ මෝල් වහන්සලාට තේරෙන්නේ තමන්ට තමන්වත් නැතිකම. ඒකල කියනවා කුතෝ පුතා කුතෝ දනක්. උඹට මොන පුතුද උඹට මොන ධානියද මම මැරෙන වෙලාවේදී උඹට මොකක්වත් නැහැ දැන් බලපන් වෙලා තියෙන දේ. ඒසර මූලධන සිටුවරයට ඉහමල රත් වෙනවා. රත් වෙලා ගේල් කලක් වගේ ඇදගෙන රැట్లా කියනවා ස්වාමීන් වහන්සේ ජීවිතේ තියෙන කමම ඔබ වහන්සේ සරණ යනවා කියලා ඒත් ආනන්ද සිටුවරය මැරලා ඉපදිච්ච දෙවෙනි ආත්මෙ දුපුතුන් දැකපු වසල දරුවට තාමත් ඥාන ශක්තියක් නැහැ. බුදුන් වඳින්නවත් ඥාන ශක්තියක් නැහැ. වෙච්ච සිද්ධිය අවබෝධ කරගන්නත් ඥාන ශක්තියක් නැහැ. ඉතින් ඒක නිසා අපි මේ ක්‍රීඩාවට බැඳිලා, ධනෙට බැඳිලා, පුතුන්ට බැඳිලා කළ යුතු කාරණා ඉෂ්ට කරගන්න නැතුව අපි හිතන මේ ඔක්කොම තේරුම් බේරුම් කරලා නීතිඥයෙක් කියලා අරයට මේ කොටස දීපන් කියලා කියලා මැරෙන්න හම්බ වෙයි කියලා. නමුත් එහෙම දවසක් සල්සොන් කරලා නෙවෙයි අමුඩ ගහන්නේ උදේ පාන්දර සඳ අමුඩ ගහපුවා සිකුරාදා හැන්දා වෙනකන් කඹරනවා. කඹුරුලා ඉවරලා ඉතින් සඳයි සෙනසුරාදා ඉරදවන පන්සල් යනවා කෝවිල් යනවා ගිහිල්ලා වෙලා ආයෙත් පහුවෙන්ද උදේ අමුඩ ගහනවා මැරෙන්න ලෑස්තියක් නැහැ ඉතින් ඒක නිසා මේ මනසට ජීවත් වෙනකන් කිසියම් කාය විවේකයක් නැහැ. චිත්ත විවේකයක් ගැන කොමන කතාවක්ද? බුදුරජාන් වහන්සේ කියනවා මම මේ ලෝකෙට එනකොට කාය විවේක චිත්ත විවේක කියන එක මිනිස්සු අවබෝධ කරලා තිබ්බා. නමුත් මේ මිනිස්සුන කාදාත් උපදි විවේකයක් ගැන හිතන්නවත් පුළුවන් කමක් තිබුණා. ඒක හිතුවා manussත්ව ඉක්කම දෙයක් කියලා. නමුත් සරුවච්චන්හන්සේ ලෝකෙට ආවේ ඒ කාය විවේකයක් ලබාගෙන ඒ මත්තෙන් චිත්ත විවේකයකුත් ලබාගෙන බලාපොරොත්තු වෙන ජනතාවට ඒ දෙක මැත්තෙන් උපදි විවේකය උගන්වන්නයි. නමුත් මේ මිනිස්සයෝ මේ ක්‍රීඩා රතියට තියෙන සහායයට තියෙන පුතාට තියෙන බැඳීම නිසා පුතුන්ට තියෙන බැඳීම නිසා කාය විවේකයක් නැතුව පුතුමාකාර පේවිපයෝගයක දුකට වැටෙනවා. ඉතින් බුදුහාර කියන විචිගුච්ඡමානෝ විචිගුච්ඡමාන කියන්නේ අප්‍රසන්නයි කියන එක. විචිගුච්ඡමාන කියන්නේ අතිශයින් අප්‍රසන්නයි මේ මිනිස්සයෝ. මේ ඇවිල්ලා මේ ඉන්න මේ අම්බලමේ ඉන්න හිඟන්න අම්බලමට බැඳෙන්න වගේ තමන්ගේ හැල්ලුවට බැඳෙන්න වගේ මේ ඉන්න ටිකේ ඒකට බැඳිලා අනේ මේ විසඤ්ඤ වෙන තාකාරය. ඉතින් ඒ නිසා ඒ මනුස්සර කතා කරලා කිව්වොත් උඹ විපදිනේ තනියම කොච්චර දඩමවත් මැරෙන්නේ තනියම ඕක කිව්වයි කියලා කියන්නේ සමාජ විරෝධී ධර්මයක් නෙවෙයි. ඕක කිව්වයි කියලා කියන්නේ මේ සහායට විරුද්ධ ධර්මයක් නෙවෙයි. ඕක උඹේ ප්‍රകൃතිය. ඔබේ ප්‍රകൃතිය තමයි තනිව උපදිච්ච එක. එතකොටත් ලේකුණු ගොඩක් මැද උපදින්නේ. මරණයට පස්සෙත් ඔතින් තමයි කෙලවර වෙන්නේ. ඔය අතරමැද තමයි ඔය විභූෂණ පෑමක්, කාලවට්ටම් කිරිල්ලක්, රූපලාවන්‍යයි, සහායයි, ක්‍රීඩයි, දරුවෝයි තේරෙන්නේ. අනේ මේකට කඹරණ කැඹිරිල්ල. ඉතින් ඒක නිසා මේ ගිහියෝ ඉස්සරහ මේවා කියන්නත් වටින්නේ නැහැ. මේවා අවමංගල කාරණා. මම විතරක් හිතලා කිව්වනම් බැඳපු නැති හින්දා කියනවා කියලා කියන්නේ. නමුත් මම නෙවෙයි මේවා කියන්නේ බුදුහාමුදුරනේ කියන්නේ. මේ සූත්‍රය කනේ තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි විදිහට මතක් කරගත්ත විදිහට මේ මේ සූත්‍ර වලට අටුවා සපේන අටුවාචාර්යන් වහන්සේ කියනවා මෙවුවා මේ පසේ බුදු මහරහත පසේ බුදුරජාණන් වහන්සේලාගේ මේ ජාතක කතා නැත්නම් උන්වහන්සේලා උදාන ගාථා කියලා. ඒ කියන්නේ සාමාන්‍ය මිනිසුන්ට මේක ගැළපෙන්නේ නැහැ සැර වැඩි කියලා වගේ නිකන් අටුවාචාර්යන් වහන්සේලා හිතලා තියෙනවා. ඒ මොකද අටුවාචාර්ය මහන්සලාගේ යුගයේ වෙනකොටත් කොහොම හරි බුද්ධ ආගම නරත්තුවට ඕනේ නිසා ක්‍රීඩා රති කියනක සාසනයට ඇතුල් වෙලා තියෙන්න ඇති. අලියත්තු පිටින් බෙර ගහගෙන සෙල්ල ගෙජ්ජි හොල්ලන්නේ අද කෝවයිද කියලා පොඩ්ඩක් බලන්න. මේ මේ කතා කරන බුදුහාමුදුරන්ගේ සාසනය. ක්‍රීඩා රති වැඩියෙන්ම දිනුවෙන්න හේතුව ලංකාවට බුද්ධ ආගම පැමිණීම කියලා අද අපේ විශේෂඥයෝ පත්‍රවලට ලියනවා. ඒක ලියලා තෑගිත් දෙනවා. වැඩියෙන් උඩ පයින් එක් කරනටයි වැඩියෙන් ක්‍රීඩා කරන කරන තෑගිත් දෙනවා. ඒකල වැඩි සහයක් ලබාගෙන වැඩි පිංකම් කරන්නත් කතා කරන නිසා අටුවාචාර්ය වංශිකෙත් පැහැණ පොඩ්ඩක් ඇද වෙන්න ඇති. නමුත් බලාගෙන යනකොට පේනවා මේ උත්සාහ කරන්නේ බුදුරජාණන් මේ උපදි විවේකී ගැන කතා කරන්නයි. ඒක නිසා මේ කිද්දාරති යෝති සහාය මැජ්ජේ පුත්තේ සුච විපුලං හෝති පේම. මෙන්න මේ කාරණා දෙක උඹට දන්නවනම් උඹට ඒ ගැන ආධිනව කල්පනා කරන්න ඕන නිකමට හිතපම් පියවිප්ප යෝග දුක්ඛ. එතකොට උඹට තේරෙනවා මේ කාය විවේකේ ලබාගත යුත්තක්. ඇත්තටම කියනවනම් මිනිසෙකුට හම්බෙන ලොකුම සම්පත්තිය තමයි මේ ජීවිතයේ කාය විවේකේ. ඒ කාය විවේකේ නැත්නම් බරපතල වැඩ වැඩ ඇති හිරදඬුවමක් කියලා හිතාගන්න. මම කියන වචනය පාවිච්චි කරන එකට කැමති නැහැ පිළිස කඹරනවා කියන වචනේ. මුළු ජීවිතේම කඹරනවා. විශේෂයෙන්ම ජීවිතේ සුන්දරම වයසේ ඉස්සරහට කඹරන්න ඉගෙන ගැනීම සඳහා පුදුමාකාර කතා ආයෝජනයක් කරනවා මිනිසයා කියන සතා. වෙන කිසිම සතෙක් ඒ වැඩේ කරන්නේ මම ගොඩාක් ආයෝජන කරපු වරද්දාගත්ත මිනිහෙක් කියලා ගොඩක් ඉස්සරහට ගියාම. ඒ ගියාන පාරේ මට තේරුණා කොච්චරක් ජීවිතයේ තියෙන වටිනා දේවල් ගිලි වුණාද මේ පන්ති කාමර ඉගෙනීම නිසා. ඒ මොකටද උගන්වන්නේ කැසපොට ගහගෙන ඉස්සරහට මේ දරුවා හම්බ කරන්නයි ක්‍රීඩා රති කරන්නයි. ඒක liverලා ජීවිතේ අවුරුදු 55 වෙනකන් ඇදපන් වෛරෝ බරභාගය කියලා තියාගෙන අන්ධහැර පපා මේ කන් තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්වනවා. ඉතින් අහුතල් කන්දා දිනවා. අය ගොම්මාලා තනිව අමාරු වෙච්චා වුණ නිස්සන්න වනේට එනවා. බැරිද ස්වාමීන් වහන්සේ කුටියක් හොයාගන්න මට ප්‍රෙෂර් ටිකක් නම් තියෙනවා. උඩහට පල්ලයට යන්න ටිකක් අමාරුයි. ජීවේදියාවක් ටිකක් තියෙනවා බැරිද එතකොට කෝත් අපි හම්බ කරපු පුතාලා දුව අනේ කිට්ටු කරන්න බෑ මේ මිනිස්සු බේනවටත් කැමති නැහැ. ඔච්චරකට ක්‍රීඩා රති අනේ ඒක නිසා තමයි ඇට කැඩිලා තියෙන එක තමයි කොන්ද අමාරුලා තියෙන අනේ අනුකම්පා කරන්න කියලා මෙහෙම දැනක් තියෙන එක හොඳයි මල වාතේ නිසනවනේට මුකුත් කියා ගන්න විදියක් නැති අපිත් අර නාකි වේගන යන හින්දා කතා කරන්න විදියක් නැහැ හිතන්න බුදුරජාණන් වහන්සේ මෙහෙම මධ්‍යස්ථානයක්වත් හදලා තිබ්බේ නැත්තම් මේ බර ඇදපු මීගොම් මාල්ලන්න මොන සරණක්ද කියලා. කොහේ ගැලවිල්ලක්ද කියලා. මේ කාමරේ එහා පැත්තේ ඉඳ ඇති බුදු ලොකු ස්වාමීන් වහන්සේ උපස්ථාන කරනකොට දවසක කියනවා අටහමාරත් නමයත් ඇති වෙලාව රැ. හොඳට විවේක වෙලා කවුරුත් නැහැ. උඩු අත බැල්ලේ බුදියාගෙන බඩ උඩ අත් දෙක තියාගෙන කියනවා මම මේ කල්පනා කරුවේ සාසනයක් නොතිබුණා නම් අපි වගේ මිනිසුන්ට යන කලදසා මොකද්ද කියලා. ක්‍රීඩා නැහැ, රතියක් නැහැ, දරුවෙක් නැහැ, ගයක් නැහැ. සාසනේ තියෙන අපි අඳුර බාගෙන සෙල්ලක් දාගෙන සෙල්ලම් කරනවා. සාසන නොතිබුණා නම් සාසනයක් කියන එකක් නොතිබුණා නම් අපි වගේ මිනිස්සු ඉන්න මොකක්ද යන කාදාසික මගේ බඩ බබෝ දාගෙන ගියා මොකද මම මොන දේ කරන්න ගියත් අහනවා. සාසනේ තිබෙච්ච නිසා යන්දන් ඇවිල්ලා ඉඳාගෙන කාලා ජීවත් වෙන්න තැනක් තියෙනවා. ඉතින් ඒ වුණාට අපේ කිට්ටුවන්තයෝ නැදෑයි කියන්නේ මේ හතර කේන්දරේ පාළු වෙච්චාම යන්නේ ඌකට. ඇයි මේ ගිහිල්ලා දුක් විඳින්නේ? මේ හොඳට කීයක් හරි හම්බ කරන කන්න පුළුවන්කම තියනවා නේද කියලා. ඉතින් මේ වෙනසේදී මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්න හදන ක්‍රමේ නැත්තම් මේ අපි මතු කරන්න හදන ක්‍රමේ පසේ බුදුරජාන් වහන්සේලාට හේතු කරන්න හැදුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් මම ආරාධනා කරන භාවනා කරන කෙනෙකුට බැරිද මේක අත්දකින්න? බැරිද මේක ආදර්ශයකට ගන්න? අපේ මේ ක්‍රීඩාකාරී ජීවිතයත් එක්ක සහාය කියන එක අනිවාර්යයි. තනියම කරන සෙල්ලම් බොහෝම අඩුයි ලෝකේ. දැන් තියෙන කොම්පියුටර් එක ඒක නෙවෙයි මම මේ කතා කරන්නේ. නමුත් ක්‍රීඩාවයි සහායත් එක්කයි පුත්තේ සුත විපුලං හෝති ප්‍රේම. දරුවන්ට ප්‍රේම කරනවා කියන එක අපි ජාතික උරුමයක් මානව අයිතිවාසිකමක් කරගෙන ඉන්නවා. ඔක කිසි කෙනෙක් වගේ කියන්නේ නැහැ පිය විප්පයෝගය ගැන. ඒක නිසා බුදුජාන විශ්වසේ ඒක විචිගුච්ඡය මානෝ මේ පිය විප්පයෝගය ඊළඟන කන දෙයක් බව තේරුම් අරගෙන දුකක් බව තේරුම් අරගෙන ඒ කෝචරේ එකග්ග විසානකප්ප. ඒක නිසා මේ අපි එකතු වෙලා ඉන්නේ කායි විවේකයේ ඒකාන්තයෙන්ම අගය කරන පිරිසක්. අපි ජීවිතේ ස්ථිර වශයෙන් හෝ తాවකාලිකව කාය විවේකේ දැන් අපි ලබලා තියෙනවා. නමුත් අපි දන්නවා ඒ කාය විවේකේ ලැබුවත් ඒ මතින් චිත්ත විවේකයක් ලබන්න හැටි. පල්ලෙහා මේ දවස්වල සාකච්ඡා කරනවා චිත්ත හිත පිරියන හැටි සහ විපත්‍ය අවස්ථාව සහ සම්පත්‍තිකර අවස්ථාව. ඉතින් අපේ හිත මේ තැනට ආවත් කොච්චර දෝ මූල කර්මස්ථානයේ නොසිට ආනාපානෙ නොසිට ඊයට හෙටට අතන මෙතන අරයම ගැන කල්පනා කරනවා. ඒ ගැන වැඩියෙන් උනන්දු වෙන කරන්න වැඩි දුකක් එනවා. අයියෝ මෙච්චර අමාරු විවේකයක් ලබාගෙන දරුවන්ගෙන් වෙලා ක්‍රීඩා රතියකින් වෙලා සෙනගෙන් වෙලා මෙතෙන්ට ආවට මේ හිත විපත්තිකර අවස්ථාවට අදිනවා. ඒ මොකද අර තිබිච්ච ගැම්ම, තිබිච්ච රැල්ල දීලා පුරුදු කරලා තිබුණේම කාමී. ඉතින් ඒ නිසා අපි කාමච්ඡන්දයට විරුද්ධව වෙන සමත අරමුණක් අරගෙන රූප අරමුණක් කරන භවනා කරලා කරලා කරලා අපි යම් වෙලාවක ඒ අරමුණ දිගින් දිගට මූණ පාත් ගන්න පුළුවන් ශක්තියක් මට තියෙනවා. උත්සාහ කළොත් මේ කළ හැකි කියන එකම ප්‍රීතියක්. ඒකම සුඛයක්. ඉතින් මේක අත්දැක්කොත් ඒ කෙනාට අර පිය විපයෝග දුක වෙනුවට මේ ධානය නැති වෙයි කියන දුක මේ සමාධිය නැති වෙයි කියන දුක මේ සතිය නැති වෙයි කියන දුක එන්න ඉඩ තියෙනවා. බුදුරජාණන් කියනවා මේකත් දරතයක් තමයි මේකත් දුකක් තමයි. නමුත් මේක निराமிසයි. සුඛයත් निराமிසයි දුකත් निराமிසයි. ඒ නිසා මේකට කියන්නේ නෙක්ඛම්ම සිත දෝමනසයි කියලා. කෙවල් දොරවල් තියෙන ගේ සිත දෝමනසෙ නෙවෙයි. ඉතින් යෝගාවචර ජීවිතය තුල ඒක දිගටම තියෙනවා. නෙක්ඛම්ම සිත දෝමනසෙ තියෙන තමයි හිතූ පැතූ පරිදි ඒ අවශ්‍ය කරන සති සමාධි ධර්ම ඇති ඇති නොවීම ගැන. ඊට පස්සේ යාට ඒ తాවකාලිකව ඇති වෙන්නා වූ ඒ සමාධිය විශේෂම සති සමාධි දෙක ඇති උනත් එකයි නැති උනත් එකයි කියන තැනට නොසැලෙන හිතක් ඇති කර ගන්න ගන්න උත්සාහය කරන උපදි විවේක කියන. ඒක ඇත්තටම අපේ විවරෙන් ගිහිල්ලා. අපේ විවරේ ඇත්තේ නැහැ. මොකද අපේ විවරේ තාම තියෙන ඉල්ලුම සැපේ විනීතයට ඇවිත් ක්‍රමයක්. මොනවා හරි පිටිපස්සේ අඹාගෙන යන කතාවක් තමයි අපි ආගමට අල්ලලා තියෙන්නේ. ඒ කතාව ඇත්ත දානෙදී, සීලෙදී, සමාධියේදී. ඔය විපස්සනාවේදී ඒකත් පෙන්නලා ඒකේ අනිත් පැත්ත වෙන හුදේකලාවත් පෙන්නලා විවේකයක් පෙන්ලා හිස්තනක් පෙන්නලා මේ දෙකට නොසැලෙන මනසක් රඳාපවතිනද පාදස්ත්‍යක් පදනමක් නැති වුණාට මුකුත් වෙන්නේ නැහැ කියන එක මැරෙන්නේ ඉස්සලා අවබෝධ කරන එකට කියනවා උපදි විවේක කියලා. ඉතින් ඒ උපදි විවේකය ලබන එක කෝක වෙතත් නිර්වචනය කරන්න පවා අමාරුයි. උපදි විවේකේ විස්තර කරන්න අනිවාර්යයෙන්ම කාය විවේක, චිත්ත විවේක දෙක උදේට කනවා දවල්ට කනවා ගන්නට හදා ගන්නවා. නිතර ඒ කාය විවේක චිත්ත විවේක හදාගත්තොත් නැත්නම් සීල සම්පදා චිත්ත සම්පදා දෙක හදාගත්තොත් විතරක් ditthi සම්පදාවට යන්න පුළුවන්. අර දෙක හැදුවත් මිච්ඡා ditthi හිටින්න පුළුවන්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ දෙක පෙන්නලා මේ මේ ගාථා වෙන එක සඳහන් වෙලා නැහැ. උපදි විවේකයක් සඳහා මේ දෙකට පෙළඹිච්ච එළඹිච්ච ඊටාම සුළුතරයට ආර්දනා කරනවා මේ ශාසනය පවත්තන්න ඕන නම් උඹලට මේ පියවිපයෝග දුක නැති නොවෙනාතාවට නැති කරන්න ඕනේ නම් මෙන්න මේ දෙකේ නොසැලෙන මනස ඇති කරන්න කියලා. ඉතින් ඒ නිසා බුදුචාන්ස මේ ක්‍රීඩා රති වල දරුවන් ප්‍රතික්‍රිය ඇති ප්‍රේමයේ ආදීනව දක්වන ගතිය බොහෝ විට මිනිස්සු හිතා ගන්නවා අකරුණාවන්ත ක්‍රමයක්. ජාති විනාශ කිරීම කියන අපගබ්බ කියලා වචන බුදුහාම පාවිච්චි කරනවා. ස්ත්‍රීන් ගැබ් ගැනීම නතර කරන ආගමක් කියලා. අපගබ්බ නැත්නම් අටුවාචාර්ය වංශයකට දෙන්න වෙන උත්තරයක් වෙන අර්ථකථනයක් අපගබ්බයි. ඉතින් ඒක එදා බැලලා තියෙන බුදුහරම ඉන්න කාලෙක අදත් ඒ කතාව කියලා වන්නේ සබුදුරජාන්සේ සඳහන් කරලා තියෙන මේ ලෝකේ දිහා බලලා දුන්න මිදම් බික්කවේ අරියස විනේ යදිදන් ගීතං කවුරු හරි ගීත ගායනා කරනවා නම් මට ආර්ය විනේ ඒක පේන තියෙන ඇඬිල්ලක් විදියට සමහර ලයට තියලා සින්දු සංගීත බාහන දාගෙන මේ ගීත ගායනා කිරීම රුන්න මිදම් බික්කවේ අරියස විනේ ගීතං. ඉතින් අද ස්වාමීන් වහන්සේලා ඒක පුද්ගල සංගීත සම්දර්ශන පවත්වන යුගයක්. මේ පිරිත් දාන කොටත් පිටිපස්සේ මියුසික් එක දුන්නොත් නරකද කියලා අහනවා. එහෙම හදපු CD තියෙනවා ඒවට රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා. මේ අද පටන් ගන්න එක නෙවෙයිනේ. බුදුරජාණන්සේ ඉන්න කාලෙම ඇහුවා මේ සූත්‍ර පිටකේ සම්පූර්ණයෙන් දාලා දෙන්නද කියලා ඒ ලයට සංස්කෘත භාෂාව මුදල් කනේ අවශ්‍ය නැව තියෙන විදිහට තිබිච්චාවයි. ඉතින් ඒක ලාලිත්‍යෙට කියන්න පටන් අරගන්නවා. ඒ වගේම බුදුරජාණන් සඳහන් කරන උම්මත්තක මේ ධම්මික්කවේ අරියස විනේ නච්ඡං. මේ නටනවයි කියලා කියන්නේ පිස්සුවක් කියලා. උම්මත්තක කියලා. ඉතින් මම ඒකට පොඩි කාලේ මම පැවිදෙන් ඉස්සලා හිටව හාමුදුර කෙනෙක් හිටියා. ඒ හාමුදුර හරියාසයි ගෑනු නටනවා බලන්න. හැබැයි 아무තු හරීම තරහයි පිරිමි නටනවා. පිරිමි නටනවා බලනකොට මට පේනම ඔළුව පය දාච්ච බල්ලෙක් වගේ. පිස්සු ඇදිච්ච එකක් වගේ. ගෑනු ඉන්නේ නටන්න මේ ගෑනු නැතිනම් එහෙම කිව්වට මං හිතන්නේ මට ගල් ගන්න එකක් නැහැ. ගෑනු ඉන්නේ ඒකට තමයි. නමුත් පිරිමිත් නටනවා. නැත්නම් ස්ටේජ් එකේ පළුවනේ තියෙන දෙන්න සම්පූර්ණ වෙන්න එපා. ඒ නිසා පිරිමිත් උඩ දාන උගයක් ඇදවිලා තියෙනවා. බුදු දහම කියනවා මේක උම්මත්තක භාවයක් කියලා. මේ නටුම කියලා කියන්නේ නච්ච කියන වචේ බෙන්ලා දීලා කියන මේ උම්මත්තක භාවයක් කියන. ඉතින් අපේ බෞද්ධ සංස්කෘතිය කොහටද අපි ගෙනියන්න හදන්නේ? ඉතින් ඒක නිසා මේක හේතු කරන එක හොඳයි මේක පසේ පුත්‍ර ජානනාථලා කතාවක් සාමාන්‍ය රහතන් වහන්සේලාට නෙවෙයි අපේ පුත්‍ර ජානනාථට බෙර ගැහුවට කමක් නැහැ. අපේ පුත්‍ර ජානනාථට දවුල් ගැහුවට කොඩි ඉස්සුවාට සින්දු කිව්වට ප්‍රශ්නයක් නැහැ. හැබැයි පසේ බුදු වෙන්නේ යනවනම් හ්ම් අම්මෝ ඌව එහෙම කරන්න යන්න බෑ කියලා ඒක පැත්තකට කරන්න හදනවා. මේ තමයි ඒ කාලානුරූප මේවට දෙන හැටි කොමාරක පිටම්බිකේ අරියස විනේ යද්දන් අති වේලන් දන්ත විතන්දකං හසිතං දෙසන් දක්වා සිනාසීම කුමාර ගතියක් කියලා. ඔයාල බලන්න දත් බේත් පිළිබඳව තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් වල කට කනේ තියෙන ඉනාලා පවුල පිටින් ඉන්න හැටි. වාහනේ යනකොට ඇක්සිඩන්ට් වෙන සයිස් ඒ දත් ටික දිහා බලන්න ගියා. මෙන්න මගේ දත් ටික. ඉතින් ඒ වුවට කියලා තියෙනවා කොමාරක කියන්නේ කුමාර කුමාරිකාවන්ගේ වැඩ. හොඳට බලන්න එවැනි දත් විහිදා hina වීමක් සිදු වෙන්න සෙනඟක් ඉන්න ඕන. එහෙම නැතුව දත් විහිදා hina වුණොත් පිස්සු. ඒ කොම අපි ඒ තත්ත්වයටපත් කරන්නේ පිරිසක් එක්ක ඉන්නකොට. ඊට පස්සේ යම් කිසි වෙලාවක මේ ටික නැතුණාට පස්සේ භයානක මානසික අසහනයකටපත් වෙනවා මේ තනි වෙලා කොටු වෙලා. ඒකට කියන්නේ තනිකන් දෝෂ කියලා જાතියක් තියෙන අපේ. කලු කුමාර දිට්ඨිය කලු කුමාරි දිට්ඨිය නෑ කුමාර දිට්ඨිය විතරයි තියෙන්නේ. ඒකට වෙනම තොවිල් නටනවා ඒ තනිකන් දෝෂ නැති කරන්නේ. ඒ මොකද උදේ ඉඳලා හැන්ද වෙනකම් බයිලා. උදේ ඉඳලා හැන්ද වෙනකම් නැටි. ඉතින් මේකට බුදුහාමුදුරෝ කියන්නේ නැත්තම් අපිත් ඒක කියනවා ගිහි ජීවිතය කියලා. ඒකට තමයි ගිහි ජීවිතය කියන්නේ. ඒක නිසා අන්තිමට ගිහි ජීවිතයේ අවසාන ඵලය තමයි පිය විප්පයෝග දුක්ඛ ඉතින් ඒක jiguccha මානෝ. ඒක බුදුරජාණන්සෙත් කැමති නෑ. ඒ ගිහි ජීවිත සැප විඳින ගිහියත් කැමති නෑ. නමුත් ගිහියට පේන්නේ නෑ කොහෙන්ද මේ දුක උපදින්නේ කියලා. ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කරලා තිනවා උපදින්නේ තනියම. ආනාපාන සතිය මතුවෙන කොටත් හිස්තනකින් මතුවෙන්නේ, ගෙවෙන කොටත් ගෙවෙන්නේ හිස්තනකට මේකයි ප්‍රകൃතිය. ඔය අතරමැද උඩ දාන එක විතරමට අහුවෙන්නේ. ඒකට කමක් නෑ. එතනින් අල්ලගෙන හිමීට මුලට ඵලයක් හිමීට අගට ඵලයන් ඒ වගේ ජීවිතයේ මේ සෙල්ලක්කාර ජීවිතයේ මුලට ගිහිල්ලා බලපන් කොතනද ඉපදුනේ කියලා කොතනද මැරෙන්නේ කියලා ඉබේම මිනිස්සු ආධ්‍යාත්මික වෙනවා මේ ක්‍රීඩා ජීවිතය කියලා කියන්නේ මෙන්න මේක වසංගගෙන මරණය සහ උප්පත්තිය වසංගගෙන මේ භද්‍ර යවණයන්ගේ තාලවලට න්‍යායපත්‍රවලට වැඩ කරන්නේ ආශියාකරේ ඇත්තටම ගරුත්වය දුන්නේ ඉහණෙකට පැවිච්ච මිනිසුන්ට බටහිර ලෝකේ සම්පූර්ණ ජනයා මෙහෙවන්නේ ව්‍යවස්ථා හදන්නේ තරුණ තරුණිය. ඉතින් අපි ආශියා කරයක් දැන් බටහිර ලෝකේ තරුණ තරුණියන් හදන ක්‍රමවලට අපේ දක්ෂකම් හැකියාවල් පාවා දීදී අපි බොහොම ශීඝ්‍රයෙන් යන්න හදනවා යටිතල පහසුකම් හදාගෙන sannivedana ක්‍රම හදාගෙන ශීඝ්‍රයෙන් යන්න හදනවා. එතකොට වෙන්නේ මොකද්ද හැම කෙනාගේම තියෙන ඔය විවේකය හුදකලාව විස්රාමය විහිං නැති කරගන්න. ඉතින් ඒක නිසා මේක සඳහා සාමූහික ප්‍රයත්නයක් අපි කරනවාද නැත්නම් පෞද්ගලික ප්‍රයත්නයක් කරනවාද කියන එක විවෘත මාතෘකාව. සාමූහිකවත් කරන්න පුළුවන් කියලා බුදුරජාණන්සේ සඳහන් කරලා තිනවා සමග්ගාණන් තපෝසුකෝ කියලා භාවනා කරන අතර සමගිය තියෙනවා නම් ඒ අයට පුළුවන් මේ අර පීරිපයෝග දෙක මවා යට කරගෙන අපි වාගෙම තවත් සංසාරේ බය දැකලා සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන පිරිස් ඉන්නවනේ. අපි ඒ කෙනෙක් එක්ක ජීවත් වුණත් මදයි. ඒ කෙනෙකුගේ ඒ தත්වෙට බාධා කරන්නේ නැතුව අපි ඒ ජීවිතය ගත කරන්න ඕනේ කියලා ඒ සාමූහිකවත් ප්‍රයත්න කරන්න ඕනේ. අපි ඒ සඳහා ස්ථාන හදාගෙන, විවස්ථා හදාගෙන, කාලසටහන හදාගෙන වැඩ කරනවා. නමුත් මේ කොච්චර જાති කෙරුවත් උපදි විවේකයේ කෙනක තන්නේ කර පෞද්ගලිකව තමයි රැක කරනවා. මේ උපදි විවේකයේ පිළිබඳ කතාව ඉතාමත්ම අමාරුයි මේ භාවනා කරන ලෝකයට පවා තේරුම් කරලා දෙන්න. නමුත් තම දවස් 5 6 7 වැඩමුළු යනකොට පස්වෙනිදා 6 වෙනිදා වෙනකොට ඕන කණ්ඩායමට යන්තම් තේරෙන පටන් අර ගන්නවා මේ මොකද්ද මේ කොහොමද මේ අෂ්ටලෝක ධර්මයට කම්පා නොවීම එනතම මේ උපදි විවේකයට පෙළ ගැහිම කොහොමද වෙන්නේ කියලා ඒ කෙනාට කායි විවේකයේ ලැබලා චිත්ත විවේක නැත්නම් චිත්ත සම්පදා අරමුණට දාපු හිත නැත්නම් අරමුණේ සතිමත් වෙච්ච හිත අරමුණ ක්‍රමයෙන් ගෙවිලා සම්පූර්ණ අරමුණක් නැතුව පවතිද්දිත් සතිය අඛණ්ඩයි කියලා තේරුම් ගන්න පුළුවන්. දේහයට අත්දැකීම මෙහෙවන්න ඕන. ආස්වාද ප්‍රසවාසී පටන් ගන්න ආස්වාද සම්පූර්ණයෙන් ගෙවුණත් මට අවදි භාවයේ තියෙනවා අප්‍රමාද ශක්තිය තියෙනවා සතිය තියෙනවා කිය. ඉතින් ඊට පස්සේ ඒක නා ඒක නැවත නැවත කරනකොට එක්කෝ අර ඇති වෙච්ච වේගයට පස්සේ මොකද කරන්න කියලා සැකයක් එහෙනම් ඒකේ මොකද්ද අසහනයක් පහළ වෙනවා. ඒ නැත්නම් මේ විවේකයේ කැඩිච්ච ගමන් විවේක කඩපු දෙයට විරුද්ධව යුද ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ තාම මේ කලබලය සහ විවේකයේ දෙක අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය තේරුම් අරගන්නේ නැහැ. මෙයා එක්ක කලබලයේ අප්‍රිය කරනවා නැත්නම් විවේකයට ප්‍රිය කරනවා. මේ නිසා අසහනයක් එන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍ය යෝගාවචරයට එන්නේ හොඳට භවනා කරලා හිතූ පැතූ පරිදි ඉඳගත්ත ගමන් හිත විවේක වෙන හිතූ පැතූ වෙලාවට අරමුණෙන් සමු අරගත්තත් සතිය පාත්තන්න පුළුවන් ය කියන தত্ত্বය ඇති වෙනකොට තමයි යා උපදිවිකේ පිළිබඳව පරිවේශයෙන් සූදානම් වෙන්නේ. ඉතින් මේ දේ වෙන්න එකම තැන නිතිපතා දිගට භවනා කිරීමේ කැපකිරීම කරන්න ඕනේ. එහෙම නැතුව තැන් තැන් මාරු කර කර එමේ දුව පැන පැන කාලසටහන වෙනස් කර කරන ගියොත් ඒ හැම දෙයක්ම සිද්ධිය දිහා ස්වභාවික බැල්ම ස්වභාවික දර්ශනයට බාධා කරනවා. ඒක නිසා කියන නිත්‍යපතා භාවනා කරනකොට තේරෙන පටන් අර ගන්නවා ආස්වාද ප්‍රසවාසයේ උනත් කැළඹිලි සහිත තැනක ඉඳලා ගෙවෙන තැනට යනවා. එතකොට අපේ හිත කැළඹිලි තැනටද කැමැති, ගෙවිච්ච තැනටද කැමැති කියලා යෝගාවචරය යෝගාවචරයට වෙනස්. හිතන්න එපා ඔක්කොටම එකයි කියලා. හොඳට ප්‍රශ්නයක් ඇහුවොත් ඉඳගත්ත ගමන් හොඳට ආනාපාන පේනවා. ඔව්. ඒක දිගේ බලන බලන යනකොට ඒක ඔන්න සියුම් වෙනවා. අතිසියුම් වෙනවා. ඒතකොට නිදිමත වෙනවා. මොනවා වුණාද දන්නේ නැහැ. හොඳයි දැන් මේ දෙකෙන් කොයි එකටද Tamange හිත වැඩි මනාපයක් දෙන්නේ? හොඳට පේන ආනාපානෙටද නැත්නම් සංසිද්ධිය කියලා කිව්වොත් සමහරු කියනවා හොඳට පේන ආනාපානෙට. සමහරු කියනවා නෑ මම ඊටාම ආයාසයෙන් ලබාගත්ත මේ විවේකය තමයි හොඳ තැන කියලා. මෙන්න මේ දෙක භාවනා ප්‍රශ්න නෙවෙයි දෘෂ්ටි ප්‍රශ්නයක්. යම් කිසි කෙනෙක්ගේ ගොරෝසු ආනාපානට කැමති නම් එයා තාම චිත්ත භාවනා කියන එක අඳුරන්නේ නැහැ. එයා චිත්ත විපත්‍යයකට කැමති වෙලා තියෙන්නේ. චිත්ත භාවනා කියලා කියන්නේ චිත්ත සම්පත්තිය කියලා කියන්නේ හිතේ කලබල ගතිය අඩුයි. අරමුණ කොච්චර සියුම් වුණත් සියුම් වෙන්න වෙන්න වෙන්න එයා උත්සාහ කරනවා අරමුණක් නැති වුණාට සියුම් වුණාට සතිය පවත්වන්න පුළුවන්. ඒ සතිය තමයි සෙල්ලක්කාර සතිය. ඒ සතිය තමයි ඉස්සරහට කොඩිය ගෙනින සතිය කියලා. එයා තේරුම් අරගන්නවා චිත්ත භාවනා කියලා කියන්නේ මේ අරමුණ සංසිද්ධි. අරමුණට নিমগ্ন වෙලා ප්‍රයත්න නොකර සතිය පවත්වන්න පුළුවන්කම. නමුත් ඒ යෝගාවචරයට හරි අමාරුයි. මේ විදිහට සතියක් සමාධියක් ඇති කරගත්තාම ඇයි ඒක මට නොකිය කැඩෙන්නේ කියන එක. ඉඳපු ගමන් බුවක් කිත්ත ගලේ ගැහුවාගේ වීදුරු භාණ්ඩයක් පොළවේ වගේ මේක කඩලා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ආනන්ද හැඳුනෙන් අහනවා. ආනන්ද හැඳුනට උපාචිකාරාමයට ගිහිල්ලා බණ කියලා ඇවිල්ලා ආනන්ද උඹ මේ භික්ෂුණීන් වහන්සේලාට විකුණුපස්සේ සූත්‍රයේදී අහනවා මේ පණිදාය භාවනා අපණිදාය භාවනා කියන එක කියලා දුන්නාද කියලා. ආනන්ද හැඳුනුත් තේරෙන්නේ ආනන්දාමරු කියන ආශ්‍රය ස්වාමීන් වහන්සේ භගවා භගවා මූලකානෝ බන්තේ ධම්මා භගවා නෙත්තිකා භගවා පටිසරණා ස්වාමීන් වහන්සේ මුල් කරන ස්වාමීන් දාන්නේ ධර්මයේ තියෙන ඔබ වහන්සේට නැමිලා තියෙන අපකට අනුකම්පා කරලා කියලා දෙන්නේ. ඒතර බුදුරජාණන් කියනවා මේ සතිපට්ඨානය කරනකොට හිත ස්වභාවයෙන් විසිරෙනවා. ස්වභාවයෙන් ඇවිස්සෙනවා. ඒකට අපනිදාය එල්ලයක් පේන්නේ නැහැ. කලකොල වෙනවා. මේ අපනිදාය භාවනා ආවට පස්සේ හිත ආයසරයක් පනිදායකට දාන්න ඕනේ. අරමුණක් දීලා ආයෙත් මුලක ඉඳලා මේක සංසිඳවන්න ඕනේ. ඒක ඔය සති මේ පොට්ටපාද සූත්‍රය එහෙම නැත්නම් ආනන්ද සප්පයි වගේ සූත්‍රවල තියෙනවා. එහෙම භාවනා කරගෙන එක පාට ඇඟට ගිනි කොට්ටක් දැම්ම, ගිනි දිඹි කොට්ටක් දැම්මා වගේ, වැසක් ඇස්ස වගේ එක පාට ගැසිලා ඇවිසිලා යනවා. ඒක ඒක කාගවත් දෝෂයක්වත් යෝගාවචරගේ සිල්නන්දිකමක්වත් සතිය කැඩීමක්වත් නෙවෙයි. අන්න එතෙන්ට ගියාට පස්සේ දැනගන්න දැන් මට බලන්න බෑ හැමදේම අවුල් වෙලා ගිහිල්ලා. වික්ෂිප්ත වෙලා හිත. හැබැයි වික්ෂිප්ත වෙච්ච බව ඊට ඉස්සර තිබුණු ඒකාග්‍ර භාවයට සාපේක්ෂව හොඳටම තේරෙනවා. මේ ලස්සනට මූණ බලබල හිටව කණ්ණාඩියට කවුරු හරි පාරක් ගහපුවාම දැන් ඒක පුපුරු ගියාම ඒකේ පේන පිළිබිඹ කඩ කඩ වෙනවනේ. යාට එතකොට මතක් වෙනවා අඩේ මේටි ඉස්සලා කණ්ණාඩිය ගෙලින්ම තිබුණා ලස්සන පිළිඹුවක් තිබුණා දැන් කැඩිලා ගියයි කියලා. මෙන්න මේ දේ වෙනවනම් බුදුහාමුදුරෝ සාතිකයක් දෙනවා. ඔබ ඊට ඉස්සල්ලා අර විවේකේනෝ නානබණ පිරුනේ නෑනේ. දැන් කැඩුනට පස්සේ බලපන්. ආය ආනබණ පිළි. ඔය සද්ද වේදනාස්ය ආනපාන පේනවා. දැන් ඔබේ යුතුයකම වෙන්න ඕන පණිදාය භාවනා කියන්නේ ඒ ඉස්සල සමාධිමත් වෙන්න උදව් වුණා වූ ආනපානට යන්නේ කියන. ඒ සමහර අටුවාචාර්යන් වහන්සේලා කියන වගේ අවිසිච්ච වෙලාවක මෛත්‍රී භාවනා ටිකක් පුරුදු කරලා තියාගන්න ඕනේ. බුද්ධානුස්සති පුරුදු කරලා තියාගෙන ඉන්න ඕනේ. මට හිතුණා මේ මම දැන් මෙතන කියන එකත් පුරුදු කරලා තියා හිටුවොත් ඔතෙන්ද උදව් වෙනවා. හිත සම්පූර්ණයෙන් විසිරෙනවා. විසිරිච්ච ගමන් පශ්චාත්තාප වෙලා දමල ගහලා නැගිටලා ගියොත් අර පිය විප්පයෝග දුක්ඛ වගේ දුකකට යෝගාචරපත් වෙනවා. වික්ෂේපයකට. වික්ෂිප්ත බව. වික්ෂිප්ත වෙන්නේ නැතුව ආයසරයක් ආධුනිකෙක් වගේ ආයසරයක් පටන් ගත්ත කෙනෙක් වගේ මේ දැන් ඉන්නේ පරියන්කේ දක්ෂ යෝගාචරන විනාඩි 35 පැටලා. 35ක දෙකට වගේ ඇවිසිලක් ඇවිස්සෙනවා. ඇවිස්සුනට පස්සේ ආයසරයක් මේ මම දැන් මෙතන දැන්න ගන්න බැරිද? ලැස්තිලා ගියොත් පරිකවන්නේ. මම දැන් මෙතන ගත්තට පස්සේ මේ ශබ්දත් ඇහෙනවා, වේදනත් ඇහෙනවා, හිතිරි තියෙනවා. ආහනපාන දිහා බලන්න බැරිද? අවශ්‍ය කරලා ගියොත් දැනගෙන ගියොත් ලෑස්තිල ගියොත් ගන්න පුළුවන්. ආහනපාන ගන්න ගිය ගමන් ආයෙසරක් ආහනපාන සංසිඳන. ඊට පස්සේ වෙන මේ ඇවිස්සිච්ච තරමට අර සංසිඳීමේ ආනිසංස හොඳට තේරෙනවා. හැබැයි මේ සංසිඳීම ආයෙ අවශ්‍යනවා. ආයෙ සංසිඳනවා. ආයෙ අවශ්‍යනවා. කවදා හරි හිතන්න ඇවිසුණත් එකයි සංසිඳුණත් එකයි කියලා තේරුම් ගන්න දවසේ ඒක තමයි අෂ්ටලෝක ධර්මයේ කම්පාණ වීමේ පළවෙනි පාඩම. ඒක තමයි කියන්නේ උපදී විවේක කියලා. උඹ රඳාපවතින පදනම නැති වුණත් උඹට මොකුත් වෙන්නේ නැහැ. උපදී කියලා පෙන්වන්නේ ඒ මූලික පදනම. දරණ පාද අපි මෙතෙක් කල් කෙරුවේ රක්ෂණ සංස්ථාවේ සල්ලි දානවා. බැංකුවේ සල්ලි දානවා, දරුවෝ ඇති කරනවා. මේ උඟාවක් අත්දැකීම් එකතු කරගන්න මේ ටික අපිට මරණදී උදව් වෙයි කියලා. ඔය ටිකමයි ගහලෙව වෙන්නේ. ඔය ටිකමයි මරණදී විනාශ කරන්නේ තමයි. ඔය මොකක්වත් නැතුව ඉන්න පුළුවන්. හැම වෙලාවෙම නෙවෙයි අඩු ගන්න පරිවේෂණ මට්ටමේ. අන්නේ උපදි විවේකයට යන්න අපි මේ ක්‍රීඩා රාති වලින් කොච්චර ඈත් වෙලා පුරුදු වෙනවද? කොච්චරක් මේ සෙනගෙන් ඈත් වෙලා පුරුදු වෙනවද? අපි කොච්චරක් ඔය ප්‍රිය කරන දුවදරුවන්ගෙන් වෙන් වෙලා පුරුදු වෙන්න ඕනේද? ඒගොල්ලෝ හිතන්නේ අපි ඒගොල්ලන්ට විරුද්ධ යුද ප්‍රකාශ කරලායි කියලා. නෑ මේක අවිරුද්ධ ප්‍රතිපදාවක්. මේක රණ ප්‍රතිපත්තිය නෙමෙයි අරණ ප්‍රතිපත්තියක් මේ යන්නේ. මේ සාමිච්ච ප්‍රතිපන්න ගතියක් තියෙන්නේ. ඒකටයි බුදුරජාණන් සෞදු 2600 ඉස්සලා සාසනය පිහිටවලා තිබේ ඒක අපිට කරන්න බෑ. අපිට තියෙන්නේ පිහිටවපු සාසනය පිහිටන්නේ නෑ කාටත් එක තරහකට නෙවෙයි කරන්නේ මාත් කරන්නේ අමාරු වැඩක්. බින්න අපේ පරපුර කරපු වැඩ. ඒ පරිපූර්ණ හැටියටයි මම මේ දනු ගන්න මාත් අමාරු යන්නේ මට මේ ප්‍රියන් කෙරේ තරහක්වත් ක්‍රීඩා රතේ පිළිබඳ තරහක්වත් නැහැ මම බලන්නේ ඕක නැතුව ජීවත් වෙන්න පුළුවන්ද කියලා බුදුදහම කියනවා manussකම කියලා කියන්නේ ඕව නැතුව ජීවත් වෙන්න පුළුවන් වාසනා ශක්තියක් මිනිස්සයා විහිං පාවා දීලා තමයි දැන් මේව නැති වර්ධියා බාඩපත් කරන තියෙන ඒ බව දැනගත්ත ගමන් ඒව අපිට නාස්ලන දාගත්ත මීහරකෙක් වගේ අපි ලව වැඩ ගන්න. ඒකට දෝෂේ ඒ ඇත්තන්ගේ නෙවෙයි. ඇයි නාස්ලන දීලා නාස්ලන දුන්නේ කාට ඒක තමන් කරපු දේ. හොඳට කල්පනා කරපන කාටවත් බෑ නාස්ලන දාන්න. ඉදිකට්ටකට කාටවත් නූල දාන්න බෑ. ඉදිකට්ටේ යනුව හැසිරුනේ නැත්තම්. ඉදිකට්ට කොච්චර විද්දත් ඉදිකට් නූලෙන් විදින්න වන්ට ලක්ෂ වාරයක් ඉදිකට්ට කර ඉදිකට්ට ඒකටම නැමිලා යෙදුන් නැත්තම් ගන්න බෑ. ඒ වගේ අපි හැම වෙලාවෙම දීලා තියෙනවා. ඒ දීපු නිසා තමයි ඉදිකට ඇමිල්ලා තියෙන්නේ. පුතන්ස කියනවා දෙන තැන් ටික තමයි වෙන්නන්නේ කිඩ්ඩාරති සහාය මජ්ජේ පුත්තේසු ධාරේසු විපුලං ස්පේම. ඒ හැම වෙලාවෙම ඉදිකට නිකන් හරියට නූල දාගන්න දඟලනවා වගේ පෙළපෙසි එළඹ පෙළඹ වාසය කරනවා. ඒක මේ ලිංගික ක්‍රියාවලියේදී බොහොම දක්ෂව පෙන්නනවා. සේවනය ජීවනට ඉඩ දෙන එක. ඉතින් අන්න ඒක බුදුදහම කියනවා උඹමයි කරලා තියෙන්නේ. ඒක උඹ කොච්චර කෙරුවත් පාඩු නැහැ. දැන්වත් තේරුම් ගන්න తాවකාලික මට්ටමකින් පරිවේෂණ මට්ටමකින් වෙන් කරලා බලන්න ලොකු ආඩ්‍යකමක් එනවා ඒකවල. තමන් පිළිබඳව වර්තමාන මොහොත පිළිබඳව මේ දැන් ඉන්න තන පිළිබඳව ඒකට කියන්නේ ක්ෂණ සම්පatti කියලා. ඒ ක්ෂණ සම්පත්තිය නැති එකා තමයි අලුතෙන් සැලසුම් හදන්නේ. ක්ෂණ සම්පatti දන්නේ කන කොයි තැනට ගියත් යා සැලසුම් හදන්නේ නැති කරනවා නෙවෙයි සැලසුම් හදනවා. ඒ සැලසුම් හරි ගියත් එකයි නැතත් එකයි. මොකද කොහොමද ක්ෂණ සම්පත්තිය දැන්න තියෙනවා. ඉන්න තැන කොහොමඩක්වත් දැන් ඉබ්බට ගෙවල් හදන්න ඕනේ නැහනේ. ඌ යණ යන තැන ගියනවනේ. ඉතින් ඉබ්බට ගෙවල් ඇදිලක් ඕනේ. ඉබ්බ නොවෙන හැම එකකටම ගෙවල් හදන්න. ඉබ්බට හරි කරදරයක් ඔය ගේ උසන් නැවිදින එක. හැබැයි ඌට ගියා අඬු දෙක ඇතුළට ගත්ත ගමන් කූඩාරම ගහගත්ත දොයි. ඒ වගේ තමයි ක්ෂණ සම්පත්තිය තේමිනල කරන් තියෙන්නේ අඬු ටික ඇතුළට ගන්න එක විතරයි. උඩ හිටිච්ච ගමන් ජොලියට ඉබ්බ පායන වෙලාවට එමේ ටිකක් ඇවිදිනවා ඒක වෙනම කතාවක්. නමුත් ඕන වෙනකොට අඬු ඇතුළට ගන්න එක විතරයි කරන්න ඕනේ. එයා හදපු ගේක ජීවත් වෙන්නේ. ඒ වගේ ක්ෂණ සම්පත්තිය දන්න කෙනාට ලොකු බලාපොරොත්තුත් නැහැ ලොකු බලාපොරොත්තු කඩවීමකුත් නැහැ නමුත් ඒක සාමාන්‍ය ලෝකයේ දකින්නේ උනන්දුවක් නැතිකම ප්‍රගතිශීලියක් නැතිලිච්චක් නැතිකම කිය. නමුත් බුදුන් ජහනවා කිං කෛරා උදපානේන ආපාතේ සබ්බදාසියු. මොකටද මිනිස්සු ලිං හොයාගෙන යන්නේ වතුර තිබහ නැති මිනිහෙක්? වතුර දිබා තියෙනවනේ බයටත් එක්ක ලින් තියෙන තැන් හොයන්නේ වතුර දිබා තැන් හොයන්නේ වතුර දිබා නැති මිනිහෙකුට හැමදාම වතුරින් එකාට මොන ලින් හේILLක්ද කියලා. ඒ නිසා අපේ මේ තියෙන දාහේ අපේ මේ තියෙන පිපාසාව තණ්හාව නිසා පරිේෂණ කරන්නේ. ඒ පරිේෂණ නිසා අන්තිමට ගිහිල්ලා කලා විවාද එහෙම නැත්නම් මේ පිවි උපයෝග දුක එනවා. ඉතින් ඒකට උත්තර හොයන්න තමයි අපි බුද්ධ ධර්මවද පාවිච්චි කරන්නේ. ඒකට කියනවා මේ සුවසේවාව සඳහා බුද්ධ ධර්ම පාවිච්චි කිරීම. නමුත් බුද්ධ ධර්මසේ කිව්වා ඊට වැඩිය හොඳයි මේ හෙදකම වෙදකමත් ඕනේ. වෙදකමට වැඩිය හෙදකම තමයි මේක කොතනද මේ වැරද්ද යටිපහුව වෙන්නේ කියලා දැනගෙන. අන්නේ යටිපහුව වෙන වැරද්ද වෙලාවෙදීම මතු දැකීමේ අද මතු දක්නා ගතියකින් බුදුහාමුදුරු පෙන්ලා දීපු න්‍යාය ක්‍රියාත්මක වෙලා මේ වගේ ටික ටික පාලනය කරගෙන ආවොත් ඒක නට අතිශය සිලිලාර උනන්දුත් හිතේ නැති වෙයි බලාපොරොත්තු විශාල කඩාවීමුත් නැති වෙයි අන්නේ මනුස්සයා මරණයට සූදානම් මිනිහා අන්නේ මනුස්සයා අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන මනුස්සයා අන්නේ මනුස්සයා දන්නව බුදු දානහන්සියට මේ ඔක්කොම තියේදී අතහැරලා තමයි මේකක් හොයාගෙන මානව වෙනුවෙන් ඉදිරිපත් කළේ ඒකේ අමාරුම දේ ඒක හොයාගන්න එක නෙවෙයි මෙච්චර මේ ක්‍රීඩා රතියේ තියෙන සහාය මැද ඉන්න කැමැති පුත්තේතු දාරේසු ප්‍රේමය ඇති කරන මනුස්සෙ නෙමෙයි කියලා දෙන්නේ ඉතින් අහලා තියෙනවා මේ දුහාම්සු බොහොම ගැඹුරු ධර්ම දේශනා කරලා තියෙනවා. උන්වහන්සේ කියලා මිනිස්සු ජීවත් වෙලා තියෙනවා. මේ විශාල වශයෙන් මිනිස්සු අදහන මේ දෙවියන් වහන්සේ මොකදයි ඒවපු නියෝජිතයා මෙච්චර ගැඹුරු ධර්ම දේශනා කරන්නේ නැත්තේ. එසට යකි දක්ෂම ගෝලයෝ කිව්වලු දේශනා කරා ඒ කාලේ හිටපු කට්ටියට තේරුනේ නැති ඉඳලා කිව්වා. අපි කියන්නේ රහතන් වහන්සේ ලටට්ට ගාලේක ලියාගත්ත මතක තියාගත්තානේ. ඒ නිසා කියනවා අබේ යේසුස් වහන්සේලා නැත්තම් ඒ කට්ටියත් ගැඹුරු ධර්ම දේශනා කරා ඒක ඇහුවේ මාළුකාරයේ වඩොයි. ඒ මිනිසුන්ට තේරෙන්නේ නැහැ මේ කියන්නේ. ඉතින් ඊට පස්සේ પરම්පරාව යන්නේ නැහැ. නැත්තම් කියූපේක නම් කිව්වා මේක ලියාගන්න කෙනෙක් හිටියේ නැහැ කියලා ඒගොල්ලෝ ගෝතරේ. ඒක තමයි අදත් වෙන්නේ. අදත් ජාතක කතාවක් අරගෙන හරි සිද්ධාර්ථ කුමාරයා ගැන හරි බණ බණ කිව්වා නම් දාස් ගානේ සෙනගෙන්නේ. මොකද බුදු වුණාට පස්සේ බණක් කියනකොට කියනවා හඩි ගැඹුරුයි අප්පා ඌව දැම්ම බෑ. ඔය පස්සේ කරත හැකි බැරිද අපිට ජාතක කතාවකින් බණ ටිකක් කියන්න. අපිට බැරිද සිද්ධාර්ථ කුමාරය බුදු වෙන්න ඉස්සෙල්ලා කුමර කුමරි කාලේ පෙන් කළපුවා ගැන බණ කියන්න. ඒකට කැමතියි. ඒ නිසා තේරුම් අරගන්න මේක න්‍යාය ධර්මයක් මේකේ තියෙන්නේ. මේ ක්‍රීඩා රතියට සහායයට පුතාලට දුවලට කැමති වෙන ආගම කොහොමඩක්වත් දෙනවා. ඉතින් අපි නොදැනුවත්වම ඒකටද ඡන්ද දෙන්නේ. එහෙම නැත්නම් අපි ඒකට අවිරුද්ධව ඉන්න ගමන් ඒක ලෝකේ න්‍යායනේ. අපිට ඒක වෙනස් කරන්න බෑ. නමුත් අපිට බැරිද නැත්නම් මට බැරිද මේ ਸਰවඥාන්සේ පෙන්වපු විදිහට වැටි වැටි හරි කමන්නේ සින්දු කිය කිය හරි කමන්නේ hina වෙවි හරි කමන්නේ නට නට හරි කමන්නේ සින්දු නොකියන තැනකට යන්න නටන්න නැති තැනකට යන්න hina නොවන තැනකට යන්න ක්‍රීඩා රති නැති තැනකට යන්න සහාය නැති තැනකට යන්න උදවා දරුවන් පිළිබඳ අපේක්ෂා නොකරන තැනට යන්න පටන් අරගත්තොත් ඒ දැනෙන දැනීමට කියන ආධ්‍යාත්මය කියන ඒ දැනෙන හැඟීමට කියන ආගමිකත්වය කියලා අද ආගම වෙලා තියෙන ගෙජ්ජි හොල්ලන එක. පෙළපාලියන එක. කොඩි දාන එක, බිර ගහන එක. නමුත් මෙතන තියෙන ආධ්‍යාත්මික හැඟීම ආගමික නැතුම විවේකයේ පිණිස, උදේකලාව පිණිස කටයුතු කරන එක. ඒක නිසා මේක පසේ බුදුරජාන් වහන්සේලාගේ කතාවක් වශයෙන් හරි කමන්නේ. මේක රැකිලා තියෙන එක ලොකු දෙයක්. ඒකේ අටුවාවල් දිහා බලනකොට පේන්නේ ඒ රජ කෙනෙක් Taman හිටපු එකම පුතා විශාල වශයෙන් ප්‍රේම කරලා තියෙනවා රාජ්‍ය දෙන්නේ. ඉතින් ඒ දරුවත් අඬ ගහන උයනට ගිහිල්ලා යණ යන තර ගෙනියනවලු ගිහිල්ලා රජුර හොඳටම බීලා නටනටයින් දැද්දි ඒ දරුවට ලෙඩක් හැදිලා ඒ උයනටින් මැරිලා. ඉතින් ඇමතිවරු දැනගෙන තියෙනවා මේක රජුරවන්ට කිව්වොත් රජුරවන්ට heart attack වෙනවා ලය පැටලලා මැරෙයි කියලා කියලා නැහැ. රජුර දවස් දෙක තුනකට පස්සේ නාලා වෙරි හිඳුනට පස්සේ පුතා ගෙනලා දෙන්න කිව්වට පස්සේ කිවලු බොහොම දවස් ගාණක් ගිහිල්ලා මෙන්න මේක වුණේ කියලා. එතෙන්දී රජුරවන්ට ඇති වෙච්ච ප්‍රයෝගයේ දුක මත ඉඳගෙන උයන හැදීම භාවනා කරලා පසේ පුදුර ඥාන වහන්සේ නමක් වුණා. ඒකයි අටුවාව දීලා තියෙන කතාව. ඉතින් ඒ කතාවෙන් හරි කියන්න ඕන කාරණා ටික කියවෙනවා. ඉතින් ඒ නිසා මෙතන පසේ පුදුර ඥාන වහන්සේලාගේ පාරමිතා පුරණයි හිටියට ප්‍රශ්න නැහැ. මේ ජීවිත නිවන් දකින්න ප්‍රාර්ථනා කරලා කඩ කරන හිටියට ප්‍රශ්නකුත් නැහැ. බුදු වෙලා සම්මා සම්බුදු වෙන්න ප්‍රාර්ථනා කරුවට හිටියට ප්‍රශ්නකුත් නැහැ. ක්‍රීඩා රතී පිළිබඳ ආශා කරන හිටිය ප්‍රශ්නයක් නැහැ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මොකද මේ පරිණාමය කියන්නේ මේ කතාව. ටික ටික ටික ටික යන්නේ. ඒක නිසා අපි හැම කෙනෙකුටම අනුකම්පා කරලා දන්නා ප්‍රමාණයෙන් බෙදා හදාගත්තාම සමහරු පුළුවන් ප්‍රමාණයෙන් Tamanට වැටෙන ප්‍රමාණය ගණීවි. ඉතින් මම හැමදාම කියන දේ තමයි මේ ગાථා ටික තමයි මට ඉස්සල්ලාම සතිය උගන්වනකොටම කටපාඩම් කරලා ධම්මිකහඳුර දුන්නේ. සූත්‍ර පිටක මොකක්වත් කියවන්න එපා. කග්ගවිසාන සූත්‍රය කියවපන්. එහෙම නැත්නම් උඹ ඉන්නේ මම හිටියේ 26 අවුරුද්දේ වයසේ. 36 දක්වම දිගට මේ කටපාඩම් කර කර තියාගෙන හිටපු නිසා අඟ තනි අඟ තාම. අර කීප දෙනෙක් බය අභියෝග කරා ඔක දෙක වෙනවා අං දෙක වෙනවා කියලා මට අතගග ඔළුවෙත් බැලුවා මගේ අං දෙක තියනවාද කියලා. මම උත්සාහයක් ගත්තා අංග තනි අඟම තියාගෙන ඉන්න. හැබැයි මට දැන් හම්බෙලා ඉන්නේ උඟ දෙනෙක් අං දෙක තියන අය. කමක් නැහැ. මේ බුදුරජාණන් වහන්සේ කියපු දේ අහලා පුළුවන් තරම් උත්සාහ කරන්නේ අපි මේ අරගෙන තියෙන ව්‍යාපාරේ අපි 150 දැන්නම දිනලා තියෙනවා. ඒක පිළිබඳව බොහෝමත්ව ප්‍රසන්නණිය කායවිකේ පිළිබඳව තම තමන් ව්‍යාපාර කරලා තියෙනවා. ඒකල කායවිකේ අරගෙනත් මේ කැලේට අවිල අපි විනෝද වෙනව නෙවෙයිනේ. ශක්ති ප්‍රමාණය චිත්ත බහනාට යෙදෙනවනේ. ඉතින් ඒක සාර්ථක වුණාට පස්සේ මතක තියාගන්න එතනින් ඉවර වෙන්නේ මේ උපදී විවේකයේ සඳහා මේ ජය පරාජය දෙක සමාධිය ඇතිවීම නැතිවීම සතිය ඇතිවීම නැතිවීම අරමුණ පෙනීම නොපෙනීම සියල්ල විශේෂයි නොසැලෙන මනසක් ඇති කිරීමේ උපදිවිවේ කතාවෙන් තමයි අපිට මේ ගැඹුරු තේරෙන්නේ වැනි වටහා ගැනීමක් සඳහා ධෛර්යය පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිර දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා Daí දැයි වෙනද කරන විදිහට සම්ප්‍රදාය හැටියට සභාවේ අනුමැතිය පරිදි කැමති නම් අපිට මේ ඉදිරිපත් කරපු අදහස් මතින් හෝ තම තමන්ගේ බණ භාවනා ජීවිත අනුව ධර්ම සාකච්ඡාට යුක්ත ධර්ම සාකච්ඡාට වෙලාව හදා ගන්න පුළුවන්. එහෙම තියෙනවා නම් කරුණා කරලා සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා කන්නාවේ ඉල්ලා හිටනවා. එහෙම නැත්නම් අපි ඊතාවතාචාදී ගාථා සජ්ජායනා කිරීමේ දේශනා ශ්‍රවණ සැසිවාරය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. අපිට විශේෂ ප්‍රකාශන නැති නිසා අපි ගාථා සජ්ජානා කිරීමේ මුදිතාවෙන් අනුමೋದනා සීසයෙන් සියලු ලෝක සත්‍යයන් વિશે පිම්පැවණියට බලාපොරොත්තු වෙමු. එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා. එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චම්මේ සම්බතං පුඤ්ඤ සම්පදං අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං සට්ටා ච බුම්මඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු පරං ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං ගෝ ඥාතිනං හෝතු ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු. සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු. සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්තිය සාදු සාදු dita.